සත්‍ය කියන හැඟීම දුක්ඛලයි ලෝකයෙන් සිටින බොහෝ දෙනෙක් බෞද්ධයන් අතවසක් හැර ඒ බෞද්ධයන් අතවසක් හැර අනේ සියලුම සත්‍ය ආත්මයක් කියනවා කියනවා කියලා වැරදි දෘෂ්ටියක දැකගෙන ඉන්නේ අපේ මේ සංසාර සම්බන්ධ ලෝකයේ සතියේ ආසන්නත් කරලා සමාධිනා වේදනා මහාඥාන පිළිබඳව සිදුවන. සම්මාර්ථය සමනා ආඥාකේ සංස්කාරාත්මක විඥාන ආත්මයන් කියලා අදහස් කරනවා. අවස්ථයි මේ සංකප්ප සම්බන්ධයෙන් එකටගෙන මේක තමයි ආත්මය කියලා සඳහන් කරනවා. තව සමහර අය දුක් දහනාය වුණා ආත්මයේ තියෙන රූපයේ ආත්මයේ තියෙන වේදනාවේ ආත්ම සංඥාවේ සංස්කාරයේ ආත්මයේ දෙවිඥාන ආත්මයේ කියන අදහස් කරන හැටි. සම්මහවතයි කියන සිතන අවස්ථාවේ ආත්මය තුල රූපය ඇත ආත්මය තුල වේදනාව තුලදා ඇත ආත්මය තුලම සංඥා ආත්මකාරය වෙනවා කියන සිතේ සංගත කරගෙන යනවා. මේ පංචස්කන්ධයම ආත්මයක් නැත්නම් පංචස්කන්ධය තුළ ආත්මය නැත්නම් ආත්මය තුළ පංචස්කන්ධය කියලා අවස්ථාන හදාගෙන තියෙනවා ආත්මය වෙනම දෙයක් රූපේ වෙනම දෙයක් වේදනාව අනුධර්මයක් ආත්මය තවත් ධර්මයක් සංඥාකාර විඥාන කියන ස්කන්ධ මුලින්ම සංඥාන ආත්මය වෙනම ධර්මයක් කියලා මේ එකක් හම්බුනේ. මේ මාසයෙන් අරගෙන ආත්මය තවත් ධර්මයක් වශයෙන් අරගෙන විශ්වයට දැකගත් පොදුනේ කියලා. සමාන සංකප්ප සමයෙන් එකතුගෙන ඒ දැනුම ධර්මයක් ආත්මය වෙන ධර්මයක් කියලා කියනවා. මේ ආදී මේ සුබිකදා සුබිකදා ආත්මයක් ඇති කියන දෘෂ්ටියට මේක බහලා ඉන්නේ මේ පාස්කේ වචනයක් තිබෙනවා. ආත්ම ආත්මයට දෙන්නේ වැඩි සංඥාව. අනාත්ම ප්‍රශ්නාව තුන දුර වීමකට ආත්මයට කියන සංඥා අනුපරවාසය, චිත්ත විපරවාසය, චිත්ත විපරවාසය කියන විපරීත සංඥා විපරීත චිත්ත විපරීත දෘෂ්ටිය අනාත්ම අනාත්මය අලලා කරන ලබන සම්මාසනයන් තුන භවනා කරන නිදුක් විඥානය කරනවා ඒ සඳහා යති අනාත්ම ප්‍රඥාව භාවිතා කරන්නේ. අනාත්ම කියන වචනේ සාමාන්‍ය අදහස මම නෙවෙයි මගේ බව කියන ඒ සාමාන්‍ය අදහස. ඒක අමතරව මෙච්චරවා ගුණවා සත්‍ය කියනවා අනුකරණාන් කරනවා මෙච්චර වශයෙන් හෝ මෙච්චර වශයෙන් හෝ සදාකාලික වශයෙන් හෝ වෙනත් මොනම ධර්මයක් වශයෙන් හෝ ආත්මයක් මේ සංස්කන්ධ ලෝකයේ තුල නැති බව අනාවරණය කරන අදහස් වෙනවා. මොකෙන්වත් පස්සේ මේ රූපස්කන්ධයේ සමානී සංස්කන්ධයේ මෙන්න රූපස්කන්ධයේ මේ වේදනාස්කන්ධයේ මෙන්න සංඥා මොන සංකාර මෙන්න විඥාන කියලා මේ ස්කන්ධ පහ දෙක සමානවත් කියන ප්‍රඥාවක් වශයෙන් බලලා මේ ස්කන්ධා වාසත්‍යකද සිටිනවා සමාධිමත් සිටිනවා ප්‍රඥාවෙන් ඈත් උපස්කන්ධයේ වෙනම ධර්මයක් වේදනා ස්කන්ධයේ සමග ධර්මයක් සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ විඥාන ස්කන්ධ දෙන්නේ මොනම ස්කන්ධ ධර්ම කියලා සමාධිගත ප්‍රඥාමත් සිටින ඈත් කරන ඔර මේක අමතර ලං ධර්මයක් මේ පංචස්කන්ධ ලෝකයේ තුල සිදුමාන කියන මොකද කියන්නේ කියලා බලන්න එතකොට දැනෙනවා තේනවා ඇති මේ සංකප්ප ධර්මනාතර නිවාන රූප දෙකවල ආත්මය කියලා ගන්නට කිසිවක් තීක්ෂණ නොවනවා. මේක සත්‍යයක් වශයෙන් කෙනෙකුට දකින්නට පුළුවන්. ඔහුගේ සමාධිය දිනනම් ඔහුගේ ප්‍රඥාව ඊමත් කරගෙන දෙවිය යනවා. මේ මනෝවන මනිනවන ආත්මයක් නොවන භාවයට අනුකූලව අනාත්ම කියන එකේ සමහරක් තියෙන ඒකම වැදගත්. මෙන්න මෙන්න සංස්කම් ලෝකයේ මාර්ගයේ ඉවත් කරන්නේ නැහැ. මේකේ ඉවත් වෙන්නේ නැහැ. අධිපති භාවයක් ඉවත් ඉන්දියන් භාවයක් නැහැ. වස්තවත් භාවයක් ඉවත් වස්තව භාවයක් නැහැ. මේ අනුව අපි මේ පංචස්කන්ධ ලෝකයේ ආශ්‍රයක් නැති බව අවබෝධ කර ගන්න ඕනේ. මොනවාට නැහැ කියන්නේ සරලකමක් නැහැ කියන්නේ අපි නොයෙක් ආකාර පස්සමයන් සිද්ධ වෙනවා. ඒක ඇරෙන්න සිදු කරාට ඒ සිදු කරන කෙනෙකුයි. එහෙනම් මොකද බලනවා දෙවියන්ට සිටිනවා නමුත් බලනකොට දෙයක් නැහැ. අන්න ශබ්ද අසනවා ඇතිවමක් පුදුමා නම් සැකන පුද්ගලයෙක් දක්නට නැහැ. මාසිකව ගලපවද නිනවා නමුත් ගලපවද බලන්න දැනගන්න උදේ නැහැ. ඉතින් කස අපිට දැනෙනවා ඒ කසෙන් මුල තිබුණට කස දැනගන්න අවශ්‍යලේ නැහැ. කයට ස්පර්ශ දැනෙනවා ඒ කයට ස්පර්ශ දැනීමක් තිබුණට කය ස්පර්ශ නිදැනෙන්න දෙන්නේ නැහැ. ඒක අත්දැකීම් දෙන්නේ නැහැ. අපි තමන් කරන වෑයමක් තිබෙනවා නම් ධන සුද්ධලෙක් නැහැ. අපි ඉවගෙන මේ කෙලවල හඳුනා ගන්න හඳුනා ගැනීමක් තිබෙනවා නමුත් හඳුනා ගන්න සුද්ධලෙක් නැහැ. අපි කුසල කරනවා අකුසල කරනවා කුසල කුසල සංස්කාර රැස් කරනවා. කුසල රැස්වීමක් අකුසල රැස්වීමක් තිබෙනවා කුසල කුසල කර්මයක් රැස් කරන සුද්ධලේ නෑ මේ බව නිසා ප්‍රහේලිනම අවබෝධ කරගන්නට ඕන යන උදාහරණයකට මේ කාලකෝක් නැහැ කියන එක විස්තර කරන්නට එන්නේ ගෝපයක් බලනකොට දැනීමක් දැකීමක් තිබෙනවා ඒකේ බලපොත්ලේ නැහැ බව නැති බව අවබෝධ වීමට එන්නේ ගෝපයයි දෙතර වෙනස් වෙන දක්නා තමයි වෙනම ගන්නවා රූපයේ වෙනම ගන්නවා කියලා කියන්නේ හැබැයි රූපයේ තියෙන පොබුද. ඒ වගේ වාගේ පාඩිය පවතනවා. මේ රූපයෙන් කොහොමද කියන නිසා මේ රූපයේ දැකීමේ සුදක් අපේ පිටතට පහළ වෙනවා. මේ රූපයේ දැනීමේ සුදක් සාක්ෂණාන සුදක් පහළ වෙනවා. ඊට අනුබද්ධ වූ ඊට සම්බන්ධ වූ වෙනස් සිදුවීම් සුදක් පහළ වෙනවා. මේ ඕකමද ඇහැ දෝෂයේ පටකට දෙනවා නම් ඒකෙන් ඇති වෙන විඥාන චේත අනුස්සෝ මේ සිතිවිලි පටකට දෙනවා නම් මේ මෙතන තියෙනවා මේ සිතිවිලි ටික පහළ වී යෑම හැර මේ ලෝකයන්ගේ පැවැත්ම හැර මේ ලෝකේ බලන පුද්ගලයෙක් ඉන්න ධර්මත නැදෙන්නේ නැහැ. මේක කාටවත් හැදියාව වන්නට ඕනේ. මොකක්ද දන්නවා කියන්නේ යම් කිසිවක් නෙවෙයි අපේ සිත තුළ සිත් සංස්කාර ටිකක් ඇතුළේ ටිකක් කරලා යන පමණයි. එහෙනම් පාඩේ කියන මොකද පාඩේ කියනවා. ඇහැට දැන් බාහිර ගබුතන මෙතන කන්නාලියක් තියෙනවා. මේ කන්නාලියට මොන බඳ කන්නාලිය ඕනෑම දෙයක් දැක්කම ඒකේ ප්‍රතිමුලියක් මේ ඇතුලේ දිස්සෙනවා. ඔබේකතාවක් එහෙමයි නාර්ථකතාවක් එහෙමයි විකෘතිකා දැනකෝලතා පිළිකොල්දේක සායාවක් කියනවා ඒක කිසිම දැනකට හෝ අකමැත්තක් නැතුව අන්නාලිය තුළ ඒ කුමරින්ද වෙනවා එනිසා අපගේ මේ ඇහි සම්පූර්ණ සාදේශේ මොන ආකාරයක රූපයක් දැරිලා හොඳ වුණත්කයි නරක වුණත්කයි ඉතා පිටුපස්සට දුරුස්පාදන කෝලේ පස්සනක් එකයි මිත්‍රෙක් වුණත්කයි හතරෙක් වුණත්කයි ඒ වෑයම කිසිම වෙනසක් නැතිව ඒ සිදුවීමක් එහි පහළ ඇහැට කිසිම කන්නාඩියක කිසිම අවශ්‍යතාවයක් නැහැ සමාසල මේ ප්‍රතිබන්ධය ප්‍රතිබිම්බය පිළිදුව ඇති කර ගැනීමට. ඒ වගේම අපේ ඇහැට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ ඇහැතුලින් මේ ප්‍රතිමාවක් ඇති කරගන්නවා. මේ සංඥාගේ බලය සමාස්තන මොනවා පිළිබඳවක් ප්‍රතිබිම්බයක් පහළ වෙලා තියෙන බව. එසේම ඇහැ ගන්නෙත් නෑ ඇහැ තුළ මෙවැනි හොඳ හෝ නරක හෝ නැත්නම් සීකුල්ලෝ කවරාකාරෝ ප්‍රතිබිම්බයක් ඇති වූ බව ඇහැ ගන්නෙත් නෑ. ඒවා ඒවා වගේ පාදවල රූප වස්තුන් පවතින කාරණා. මේ චිතය ඇයි මම ඇයි පහළ නැතික ඉපදෙන්නට අවශ්‍ය භාවයේ උත්සාහද නැහැ. එහේ දන්නේ නැහැ එහේ තුලින් මෙන්න පිටක් පහළ වුණාද කියලා. මම කොහොමද කියනවා සුබතේ ඇහැ රූපයේ ගැටීම නිසා ඒක කිසිම අන්තරීමක් නැතුණු හේතුන්ට අනුකූලව සම්පූර්ණ ඥානය එහි පහළ වෙන පිටසා ඒක අනුබද්ධව මනෝ විඥාන වෙනස් සිටි පහළ වෙනවා. මේ කිසිම පහළ වී යාමක් හැර දෙන කිසිම පොත්ලේ මේ රූපය බලන පොත්ලේ බලන ආත්මයක් මේ දෙලීමේ කර්තව්‍යය තුල නැහැ. ඒක අවබෝධ කරගන්න ඕනේ. දැනීමක් තිබෙනවා බලන පොත්ලේ නැහැ. දැන් සවදානයක් මේකෙන් අත්‍ය අප කියන මේ ධර්මයේ තෝරණය කරනවා. මේ ශබ්ද ඇති යටි නැති නැති යන ඒ ශබ්ද කිසිවක් මේක නවත්තයි නේ අන්නයි. කන තිබෙනවා කනේ පාගේ රූප බොඩෝනේ පවතිනවා. මේ කනට ශබ්ද ලැබුණාට පසු අර ඇහි රූප ස්පර්ශ වීම තුළින් අපේඥානයේ පහළ වූ යැයි ලංකේත එලකින්න මේ ශබ්දය දැනගැනීමේ සත් පහළ වෙනවා. කනට අවශ්‍යතාවයක් නැහැ ශබ්ද දැනගැනීමේ සිතක් ඇතිව ගැනීමට. මම දන්නේ නැහැ සමාගයේ සමතුල ශබ්දයක් ලැබුණයි කියලා. මම දන්නේ නැහැ මේ වැඩේ හොඳ ශබ්දයක්ද නරක ශබ්දයක්ද කියලා. මනස අවශ්‍යතාවයේ කියන සම්පූර්ණ සෝත විඥානය පහළ කර ගැනීම ඒ දෙකේ හේතුව අනාසද්දේ කියන නිසා මානසිකාරාදී වෙනස් හේතුන් තිබුණා සෝත විඥානයක් ඇති වෙනවා ඒක ප්‍රතිබද්ධ වෙනස් සිතුවිලි මනෝ විඥානය අනාසද්දේ වෙන බදුව ප්‍රදානයේ ඉතාමතරව මෙලෙස නාම ධර්ම ටිකක් පහළ වී යාම හැර මෙතන අකුණු පිටේ හේතු තිබුණා මොකද සිදුවන ක්‍රියාවලිය අනුකූලවක් නෙවෙයි අපගේ සිත තුළම සිතේ කාර්යය අදලාගෙන යන පමණයි. මේ හැර මේ අසන මේ ධර්මයේ අසන ගැහෙන හෝ කුසලයන් හෝ උපාසක උපාසිකාවන් හෝ කවරෙක්වත් දක්වන්නේ නැහැ. සිතේ අනුකූලවක් නෙවෙයි මේ කොන්ත අනුකූලව ඇති නැති යන නාම මාත්‍ර ටිකක් තමයි. ඒක අවබෝධ වන්න ඕන. නාසයට බලස්වර දෙන්නත් වෙනසයි. නාසයක් ගඳක් සුදනක් හරි එකතු වෙනාට පස්සේ ධානීමයන් පහළ වෙනවා ඒක තමයි වෙනස් සිදුවීම් පහළ වෙනවා මේ සිතිවිලි වල බලාරාම හැර මේ ගඳ සුවඳ මැදින පොඩ්ඩේ අපිට දැක්කට වෙනවා මේ අනස්කාරයේ සමාජයතාවය තුළ විවිධ රසක් දැනීමත් රස දැනීමක් තියෙන රස විඳින පුද්ගලයෙක් නැතේ හයත නම් කිසි ස්පර්ශයක් දැනනක් ඒ ස්පර්ශ දැනීමක් තිබෙන අය නමුත් ස්පර්ශ දැනගන්න අපස්සේක් නැත සුදුලෙක් නැත මෙතන සිදුවන්නේ නාම මාත්‍රයක ඇති නැති යාම පමණක් කියලා. කියනවා පැහැදිලිවම අවබෝධ වන්න ඕන. මනසට යම් කිසි ප්‍රතිලක් ඇතිවෙනාට පසු කුසිත කරනවා. මනෝභාවයෙන් කියන භවනා පිටකේ යම් කිසි අරමුණක් ධර්මාරම්මණයක් දැක්නාට පස්සේ ඒක නිම අනතුරු මේ පිටිවිතරයට පටන් ගන්නවා. මේ පිටිවිතර යාම යන්නේ නාම මාත්‍ර ඇති ඇති නැති නැති යාම පමණයි. මේ පිටින් ඇති කරන පුද්ගලයේ මේ පංචස්කන්ධ ලෝකයේ තුල දක්නට නැහැ. මේක පැහැදිලිවම අවබෝධ කරගන්න ඕනේ. අපි ගමනක් යනවා. ගමන කරනවා. ගමන් කරනවා දැනගන්න ඕනේ ගමන් කිරීමක් තියෙනවා නමුත් ගමන් කරන සත්‍යයේ මොකද දැන් ධාරණය මේ තුනක් අපි සතමන් භවනා කරන ආකාරය කියන දීලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අගත සම්පූර්ණ ආගස්සාමී ප්‍රඥානාති ඥාන විද්‍යාව ආකාරය දැනගන්න. ඥාන බව දැනගන්න. සතර දුපටම සිටින ලක්ෂණෝවාගතන ප්‍රඥා යන විට ධන බව දැනගන්න කියන්නේ නිකම් මේ ඕනෑම මොඩම මොකට මම යනවා කියලා හිතන්න පුළුවන්. ඒක නෙවෙයි. මෙතන සමානකරන කුසලයේ කොහොම මෙතන හේතුඵල දෙකක් අවතුන්නේ නාම රූප සමාන කරවත ප්‍රවත්මක් හැරෙන්නේ අන්තිමව ගන්නට නැති බවයි ඒ අධේ පාඨම ප්‍රඥාන මහත්සේ අදහස් කළේ අප තේරුම් කරගන්න. එනිසා අපි ගමන් කරනකොට අපි පාදයේ වස්වනවා ඔසවනකොට කොහොමද එසෙන්නේ? අපේ සිතින් පහළ වෙනවා ධම්මයේ සිත්කේ වායෝ ධාතුව කියලා එකක් සිතින් පහළ වෙන වායෝ ධාතුව. මේ වායෝ ධාතුවට අනුකූලව අපේ කය ඉහළට ඉහළට ඉහළට එසෙනවා. ඉතිරියට ගෙනියන දෝනේ කියන සිත පහළ වෙනකොට ඒ සිත ගන්න වායෝ ධාතුවක් එසෙනවා පාදයේ එහාට එහාට එහාට ගැනෙනවා. සබන් ඕනෑ කියලා හිතනකොට ඒ සිත ගන්නකෝලව ඒ සිත් වායෝ ධාතුවට අනුකූලව පහළට පහළට පහළට පපියා. ඉතින් මේක අවබෝධ වුණා සත්‍යය. ප්‍රසවන එක වෙනකොට කකුල ඉන්න නැත්නම් පිටසකටගේ වාහන පිටසකගේ වාහන ධාතුවේ කකුල එක වෙනකොට මොනවද සිදුවන්නේ රූප කලාප එතනම එතනම එතනම දිදි දිදි දිදි දිදි දිදි යනවා කොහොමද නිමින කොට කියන්නේ මොනවද රූප කලාප මේකත් ගහේ තිබුණු රූප කලාප ඊළඟ කෙස් ගහලවත් නැහැ මේකහා අනුමාත්‍යයක් පරිවා යනකොට මෙතන තිබුණු රූප කලාප නැහැ එතනම එතනම මේ රූප ඇති වෙන්නේ නැති නැති යනවා අර තල්ලු ගොඩක් වගේ පහළ යන කොටක් යන ඉතින්ම පහළට පහළට රූප කලාප දෙකින් දෙකින් යනවා මේවා දක්න සිටින එතනම එතනම නැති නැති යනවා මේ රූපයන්ගේ ඇති ඇති නැති නැති යාම මේ මානස්කන්ධයේ එලෙසම ඇති ඇති නැති නැති යාමක් කර මෙතන ගමන් කරන සත්‍යයක් නෑ ගමන් කරන මමෙක් නෑ ගමන් කරන සුද්ධලෙක් නෑ දෙහැනියක් නෑ පුරුෂයෙක් නෑ නාම රූප දෙක තුළ පැවැත්මක් හේතුඵල දෙකක් පැවැත්මක් පමණයි කියන්නේ කියලා අවබෝධ වන්නේ ඒකයි දැක්කම පුළුවන් දැක්කම ඒක ප්‍රධානයි මේක කරන සුද්ධියක් නෑ. දැන් මේකෙන් කියන්නේ සිත්හත ගමන් කරනවා. අත්හත මේ නිස්සකදී ඔන්න සංස්කර කපිපතේ කියලා කියන අර මලවාගේ සබට්ටවාගේ හදන හැටි ලක්ෂණ දැනෙනවා. මේවා වන මේ මේවා හත ගමන් කරන සුද්ධියේ පොළොස් ඇති නෑ. මේ ගමන් කිරීමට සුදුසු අන්දමට ඒකට අවශ්‍ය වූ කටයුතු සම්පාදනය කරලා තියෙනවා. අවශ්‍ය විදිහේ බලපෝ එනකම් වයින් දැන් දේවල් කවරක් හෝ එකට සම්බන්ධ කරලා තියෙන ඒක ඉංග්‍රීසි පැදලා තියෙනවා ඒකට අනුකූලව කටගමන් කරනවා ඒකට අනුකූලව වටපිට යනට මහාට ගමන් කරනවා මේකේ ගමන් කරනවන පුද්ගලයෙක් මේ ඔබවෝසිතේ නැතුව වගේ ඒ ඒකාන්තයෙන් ලාංකික ක්‍රියාවලියක් වන්නා වගේ අපේ ගමන් කිරීමත් ඒකාන්තයෙන් ලාංකික ක්‍රියාවලියක් සිතට අනුකූලව රූප කලාප ඇතිවීම සහ සිතට අනුකූලව වෙනස් පැතිසු ධර්ම ඇතිවීම නැතිවීම පිළිබඳව පමණයි. මේක හරියට අවබෝධ වෙනකොට මෙතන ආපචේතිය නැති බව කරන්නේ නැති බව අපිට පැහැදිලි වන්න ඕනේ. අපි කවර දෙයක් කළත් පස්සේ මේක. එනිසා මේ සංකප්පන්ද ලෝකයේ තුල ආරෝපේක්ෂව කරන්නේ නැති නිසා මේක අනාත්මයි කියලා අපෝ තේරුම් ගන්න ඕනේ. තව කාරණාවක් තිබෙනවා මේකේ දීර්ඝකයක් නැහැ මේක දෙයක් නැහැ දීර්ඝ සිද්ධලේක් නැහැ අපිට සැප වේදනා නිදිනවා දුක් වේදනා නිදිනවා අදුක්කම සුඛේක්ෂා වේදනා නිදිනවා නමුත් මේ වේදනාවක් නිඳ නිදීමක් තිබුණට වේදනා වේදන සිද්ධලේක් නැහැ එනම් තියෙනවා කරේ අකුසල දාසනයකට අපාය පොකොන්නම ආවොත් එතකොට ධන හිත තුන වේදනාවක් තිබුණේ කියලා දැන් මේ වේදනාව දෙසම අපි සිතෙන් බැලුවොත් මෙන්න වේදනාව මෙන්න වේදනාව මෙන්න වේදනාව ඊට පස්සේ මේ වේදනාව දැන ධන රූප කොටස දිහා බැලුවොත් මෙන්න වේදනාව දැන රූප කොටස රූප කොටස කියන මේක අපිට දෙකක් වශයෙන් පැහැදිලි වෙනවා රූප කොටස දෙන්න ධර්මයක් වේදනාව දෙන්නේ නාම ධර්මයේ තවත් කොටසක් මේ දෙක හැර මේ වේදනාව දැනෙන තැන මේ ධර්මික කොටසේ අනුකවර ධර්මයේ කවම පරස්සක්ෂේ සම්පවර ආඥාවක් ඇද්දයි කියලා සමාධිමත් ප්‍රඥාවක් පිටකින් බැලුවොත් අපිට සාමත් පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙතන වේදනාවක් නම් තිබෙනවා. නමුත් වේදනාව අත්දකින වෙනස් ආකාරයක් වෙනස් සුද්ධියක් වෙනස් සත්‍යයක් වශයෙන් දක්නට තියෙනවා. මොකද සංස්කෘත වේදනාව අපට සුඛ වේදනාව දැනෙන තුනට ඒ වේදනාව තියෙනවා දැනෙනවා. නමුත් ඒ වේදනාව ඇතිව නැතිව යාම හැර වෙන කිසිවක් මෙහි පංචස්කන්ධ ලෝකයේ තුල නැහැ. ඒ වේදනාව ඇතිව නැතිව යාම කියන්නේ මාන මාත්‍රයක ඇතිව නැතිව යාම පමණයි. මේ විදිහට පුද්ගලෙක් නෑ මොකව අපිට අවබෝධ කරගන්න ඕනේ. මේ දෙකේ වෙනින්නෙක් මේ සංකල්ප සම්බන්ධයේ තියෙන නැති බව. අපි මේ විදිහට පුද්ගලයේ සිටිනවා කියන වැරදි සංකල්පයේ දැක්කෙන සිටින එකයි මේ ආකල ව්‍යාපෘය සත්‍යය මේ දෝෂයේ පැනනවා. ඇත්ත වශයෙන්ම මේ හිිරිපොළ දෙක අනුමත තිබෙනා වෙන්නේ නැහැ කියන අවබෝධය ඇති වුණා නම් පැහැදිලි වෙන බොහෝ ප්‍රශ්නයක් නැහැ. දුකක් ඇති වුණත් මොකෝ සැපක් ඇති වුණත් මොකෝ මොකද විඳින කෙනෙක් නෑ ඔය වේදනා මාත්‍රේ ඇති නැති ගියාට මට මොකෝ කියලා ඒ වේදනා අතහැරලා මතකත් කියලා කෙනෙක් ජීවත් කරන්න පුළුවන් වාසනාවක් නැතද මෙසේම මේ වේදනාව වන පංචස්කන්ධ ලෝකයේ අධිපති භාවයක් දුකේ භාවයක් නැති බව අවබෝධ කරගන්නට ඕනේ ජනපති ස්ථානයේ කඩකටිය තිබුණා නම් ඔහුට අනුකූලව ඒ ස්ථානය හසුරවන්න පුළුවන්. ඔහුගේ වස්තිය පවත්වන්නට පුළුවන්. අපිට මේ පංචස්කන්ධ ලෝකයේ කොනම ආකාරයකින් අපේ වස්තිය පවත්වන්න පුළුවන් තමයි. අපිට කියන්නට බෑ මේ රූපස්කන්ධයේ හිත බලලා රූපය ඔබ ලක්ෂණ වෙන ලක්ෂණයක්. රූපය ඔබ මහත් වෙදී ඔබ දැන් සුක්ඛයක්. රූපය ඔබ කිසි වෙදී දැන් ඔබ මහත්යක්. රූපය ඔබ මම කැමතිනේ ඔබ ජරාවට යනවට මහලු වෙනවට රූපය ඔබ නිරන්තරයෙන්ම හැම දවසම කර්ම රූපයක් ලෙසම තේමී සිටිනවා. මේ විදිහට හැමතිරීම අධිපති භාවයන් දැක්වීමට කිසිම ආඥාවක් මේ පංචස්කන්ධ ලෝකයේ තුල නැහැ. කිසිම දෙයක් කරන්නට බැහැ. රූපේ රූපේ තෝරන බාදී ඔබ පවතිනවා. අපේ කිසිම මේවා ආසාවෙන් ආසන්න වශයෙන් දැක්කට ඒක අපේ තියෙන මෝඩකම හැර අනිත් රූපයට අපේ රූප කොටට කතා කරන්නට පුළුවන් නම් රූප කොට බොහෝම මදට සීමා වෙයි. අනේ මේ මොහොතේ නම මන්නේ කියලා මම රූපකොට මං අල්ලගෙන සිටිනවා ඒ වුණාට කිසිම කෙලේ මාව පෝෂණය කරනවා මාව නලවනවා මාව ආරක්ෂා කරනවා ඒ වුණාට මේ බුද්ධයන් නම් කිසිම සැලකෙන්න දක්වන්නේ නැහැ මේ මිනිසුන් බොහෝ විදිහට මම සිල්වත් කරන්නේ මම මේ පාඩුව මට ඕන විදිහට පවතිනවා කියලා රූපකොට කතා කරන්න පුළුවන් නම් කතා කරලා කියලා අපේ මොඩකම දෙන්නා දේ රූපකොට ඕන වෙලාවට හේතුන් ධර්ම ඇති නැති නැති නැති යන රූප ධර්ම පමණයි. ඒ ඇති වෙන වෙලාවට ඇති වෙනවා නැති වෙන වෙලාවට නැති වෙනවා. මෙලෙද වෙන වෙලාවට ලෙද වෙනවා ජරාපත් නැති ජරාපත් වෙනවා මේ යන්න දුක කියන්නේ මේ යනවා කුමන කුමන විනාශ වෙනට සිදුවන අවස්ථාවදී එලෙස ඉදසින් විපරිණාමයට පත් වෙනවා. මේ අතිපති භාවයක් අපට වචන භාවයක් පවත්වන්නට හැකියාවක් නැහැ. ඒකත් අනාත්ම ලක්ෂණයේ ස්වરૂපයක්. අපේ වේදනාව දෙස බලලා අපිට කියන්නට බෑ. අනේ වේදනාව සුඛ වේදනාව පමණක් මට ඇති නෙමෙයි මම කැමති සුඛ වේදනාවට පමණයි. දුක් වේදනාවට මම කැමති නෑ දුක් වේදනාව ඇති වෙන්න දෙපා ඇති වෙන්න දෙපා කියලා අනකිරීමක් අපිට කරන්නට බෑ. එලාට වෙනකුත් නෑ. සුඛ වේදනාව නම් ඔබට සම්පූර්ණ සුඛ වේදනාව බොහෝ වේලාවක් පවතින. මුතරම පවතින පැයක් දෙකක් හෝ මේ සුඛ වේදනාව පවතින පවතින කියලා අපි දැක්වපත් වේලා සිටිය සුඛ වේදනාවට පිටකරන්නට හැකියාවකුත් ඇති නැති යන නාම මාත්‍ර පමණයි මේ පස්සේ පවස්නාව දහන්නනේ එතරම් මේවා ආත්ම වශයෙන් අපි අවබෝධ කරගන්නට ඕන. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය කියන ඒවා බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වුණා ඉතින් දේවල් අන්න අය අවබෝධ කරගන්න දේවල්. බුදුර ලෝකයට පහළ වුණා මේ අනිත්‍ය කියලා දකිනවා අවබෝධ කරගන්නවා අන්න සාස්ත්‍රෝම මේක දුක කියලා අනේ පාත්‍රෝම බතන අවබෝධ කරගන්නා ලෝකයේ බුදුන් පහළ වෙන පහළ වූවත් නමුත් මේ අනාත්ම භාවයෙන් මොන කරන්නද සම්මා සම්බුදු කෙනෙක්ම ලෝකයේ පහළ වන්නට ඕන වෙන අනිතිකයකට මේ අනාත්ම ලක්ෂණය මත කරලා පෙන්වන්න හැකියාවක් නැහැ. ඒකෙන් අවබෝධයක් වුණොත් ලැබෙන්නේ කිසිම කොට. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මේක ආත්මයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මේක අනාත්මයි කියලා පැහැදිලිවම ඔප්පු කරලා පදාරන තිබෙන්නේ. මේ අනාගත සංඥා පිළිගන්නට බොහෝ දෙනෙක් කැමති නැහැ. සමහර විට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේක ආත්මය ප්‍රාර්ථනා කියලා බාධා කොටයි පවතිනවා. මොකද හේතුව ඒ තරම් දුර වශයෙන්ම මේ ආත්ම සංඥාව ඒගේ සිත්තුල සාමාන්‍ය ලෝකයේ සිත්තුල අන්තර්ගතයේ තිබෙන නිසා හේයි තිබෙන නිසා. උදාහරණයක් අපි සත්‍ය වෙන බණකටත් මහා පණිතේ මහා දාර්ශනික ඔය සත්‍යයේ අනුමත මගදී අක්ෂදී කියන මහා රහතන් වහන්සේ හමු වුණා. මහා ආශ්‍රමයෙන් ආශ්‍රමයේ ස්වාමීන් වහන්සේගෙන් ඔබ වාසු බව දර්ශනන් මහසේ ශාස්ත්‍රයන් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා රූපේ අනිත්‍ය අනාත්මය වේදනාව අනිත්‍ය අනාත්මය අනුනා සංඛාර විඥාන අනිත්‍ය අනාත්මය කියලා මෙලෙසින් බාහිර බුදුදානමාහසේ ශාස්ත්‍රයන් ස්වාමීන් වහන්සේ මූලං සත්‍යය ගැන අනේ මාත් මොහොතේ ධර්මයක් ඇතුව අසන්නට නිසිසු වචනයක් මට අසන්න ලැබුණා. අනේ මට අවස්ථාවක් ලැබුණ කතා සංස්කාරයක් ඇතිකර ගැනීමට මේ බවත් ගෞතමයන් මහන්සිය සමග බොහෝ මේ මිත්‍යා දෘෂ්ටියෙන් වැරදි අදහසක් මට නොසවාලන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ අදහසක් පැහැදිලි කරලා නාමයක් තියනවා කියන අදහසක් පැහැදිලි කරලා මිත්‍යා දෘෂ්ටියක් කියලා ඉන්නකම් තිබෙනවා. ඕ ඊට පස්ව පරිච්ඡේදයෙන් ගාන දෙන්න තියෙනවා මෙහෙම අත්ති ජීවිතය කියන මහා අන්තරංගේ මේ කතාව එනවා. මේ රූප වේදනා දිස්කන්ධ අනාත්මය කියන ඒ කතාවෙන් උත්තර ගන්න උනා ඒ කියනවා නම් මම දෝෂමක වාද කරන වාදයෙන් වාද කරලා එහාට ඇදලා මෙහාට ඇදලා උපින් ඔබට ඇදලා ඕ වාදයෙන් හරදවලා දහඩියෝලින් කිනිකිලියෝලින් දහඩිය වගුරුවලා මගේ අදහස උත්තර කවලයි මේක බලන්න දෙන්නේ තියෙන්නේ ඒ කියන භෞතික බද්දලම සත්‍යකේදා ලිස්සුමින් කිස්සක් හැදෙන දුක ගන්න මහත් හැමෝටම ගියේ මේ ආහාර අපිට ගන්න මහත්කේ බුදුරජාණන් වහන්සේ සාවකයන් වහන්සේ කියන්නේ කෙසේද? අභිදේශනම රූපේ අනිත්‍ය රූපය නාස්නෝ කියනවා. අභිදේශන කියන්නේ සත්‍යකගේ භෞතිකනා භෞතනාම. අභිදේශන වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍ය අනාත්මය කියනවා. මේක අභිදේශන ධාත්මයන් කියනවා මට උපමාවක් දෙනවා බුදුරජාණන් වහන්සේ. අත උපමාවක් හිතට වැටෙනවා. යන්නම් වේදන කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා බෞද්ධයන් වහන්සේ මේ ලෝකේ ලංකා සම්මාන දැක්නම් මේ සෝමන සම්මානට ඕනමත දීතලයක් කරන්නේ. මේ ලෝකේ නම් සාර්ථකකම් ගොඩනැගිය තමයි සියල්ලම පුළුවන් සම්පූර්ණයි කියන්නේ. අන්න එලෙසින්ම බෞද්ධයන් වහන්සේ රූපයේ ආත්මය කොට වේදනා ආත්මය කොට සංඥා සංකාර විඥාන ආත්ම කොට මේ ලෝකයේ තියෙන උසලාපක සංස්කාර රැස් කරනවා. මේ ආත්ම කොට මේ උසලාපක සංස්කාරවල පරිපාක මුක්තියයි කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බදානවා මනසන් අර්ථදේශනේ වන දේශී රූපම් අක්ෂාති අධ්‍යයන ඔබ කියන්නේ රූපේ මගේ ආත්මය කියලාද ඒක නම ආත්මය කියලාද සංඥා සංකාරණ ආත්මය කියලාද මේක පාස් කරන්නේ ඕ මම එහෙම තමයි පාස් කරන්නේ එහෙනම් අර්ථදේශන ඒ ඉඳලා මම ඔබේ ප්‍රශ්න විසඳනවා ඔබට යම් ආකාරයකින් වැටුණා නම් ඒ ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ පංචීමන්‍යාගේ තුන යම්සන් ඒවන් මදේති රූපමෝ අත්තාති වත්තසුදී රූපසින් වතෝ ඒවන් මේ රූපං හෝතු ඒවන් මේ රූපං මහවෝ සිටි ප්‍රඥානෝ තුන්සනා ඔබ දැන් රූපේ ආත්මය කියලා කියනවා ඒ ආත්මය කියන රූපේ ඔබට වශයෙන් භාවයක් වශයෙන් භාවයක් පවත්න්න පුළුවන්ද ඒවන් මේ රූපං හෝතු ඒවන් මේ රූපං මහවෝ සිටි මේ රූපේ නෙවෙයි සම්පෝතිය මේ රූපේ නෙවෙයි මොකද කියලා මේ මගේ සෝතෝ පොතක තත්ත්වයට පත් වෙනවා. ඔහුගේ මේකේ සාමක දුසයි ඉච්ඡේ රජදවා බොහෝ ලක්ෂණයි. ඉතින් ඔක්කේ වන රූපේ තමන්ට ඕනෑ විදිහට පවත්වන්න පුළුවන් කියලා ඉච්ඡේ නිහතනවා ඒ නම් ඔබ මේ විරූප රූපයේ රූපවත් කරගන්නයි කියන්නේ. ඔහු කියවනම් මේ රූපේ Taman ඕන විදිහට පවත්නට බෑ කියලා අර කලින් කියවන රූපේ ආත්මය කියලා ඒකාත්මය හා සැසඳෙන්නේ එද නිසා ඕ නිසල වුණා. දෙවෙනි වරට සම්මතව දෙවෙනි වරට නිසල වුණා. දෙවෙනි වරට නිසල බුදුරජාණන් වහන්සේ එමත්ස්නේම දෙවෙනි වරට නිසල වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළා ව්‍යාකරෝණී දානියම් දේශන දානයක් විශ්වයන් තුන්වෙනි භාවස්ස 15 කියන්නේ අභිවේක්ෂණ ඔබට මේ තුන්වෙනි භාවයෙන් සිදුවන විශේෂතාවයක් නෙවෙයි. ලෝකෝත්යක් මෙතන සකාලකේන යාපත්‍යයන් සමගම සම්පන්නව කුසල සම්මුතිය නැරියාකරෝටි එක්කේ වස්තු සංස්කදා මුද්ද කලසීතු යම් කෙනෙක් කුමන අභිවේක්ෂණ මාර්ගයෙන් තුන්වෙනි වයිසත් යහපත් ප්‍රශ්නයක් ඇසුවා නම් ඒක දැනගෙන පිළිතුරක් නොදී සිටියා නම් එසේ වක්ස සත්‍යදාන නිමිද්ද පරිසූති ඔහුගේ විශේෂ දෙවන සත්පලක සිදුනවා මේ විතරඥාන මහත්ව වදාළ ඒකයි පුත්ත මහිමය ඒකයි පුත්ත ආඥාව ඒකයි බුද්ධ බලය ඒක නිසාම මේ අභිවේෂණ දියුණු කැටි දෙන ඒවා ඕ ඕ රූපයේ මට ඕනෑ මොකද පවස්සන්න පුළුවන් ධර්මයක් නෙවෙයි කියලා. මනස කරෝලියක් දැක්කම මනස කරෝහි මනස පරිස්සාකෝ අභිලෂණ ව්‍යාකරෝහි නකෝපන සංදීයත කුරුමේනවා සච්චමං සච්චමේනවා පුරුණ මෙනෙහි කරනවා දේශන මෙනෙහි කරනවා මෙනෙහි කරනවා අපිට මෙනෙහි කරලා දීපු දෙන්න. ඔබ ඉස්සෙල්ලා කියපු එකයි පස්සේ කියපු එකයි නකෝපන සංදීයතේ සැකෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ආනවා වේදනා සංඥා සංකාර විඥාන ආදී කොට ආත්මද අනාත්මද කියලා ඒ සියල්ලම අනාත්ම බව උරුත පිළිගන්නට සිදුවනවා. එදා මෙලෙසින් වාදයට පැමිණි අනාත්මවත් අය සිටියා. මොකද ඒ තරම් දුරෝධ අධිදෙන්න මේ ආත්ම සංඥාව මිනිසුන්ගේ සංඥා සංස්ථාන තුළ පැමිණි වෙච්ච නිසා. සංඥාව කැදී තිබෙන සෝවාන් වූ පුද්ගලයෙකුගේ සිත තුළ පමණයි සදාකාලික වශයෙන් පවතින ආඥාවක් නැති එක. ඒ වෙනකොට අවබෝධය තිබෙනවා. මොනිකාට තේරුම් ගන්නට ඕන සත්‍ය ධර්මා අනාත්ම මේ ලෝකේ යක්කා ධර්මයක් නම් ඒ සියලුම ධර්ම අනාත්ම වශයෙන් බලන්නට සබ්බේ සංඛාරානිච්චා දස්සාවතෙන් වදාලා ඒ දෝන සංස්කාර අනිත්‍ය දුකයි කියලා නිවැරදිව මහා තිබෙන ධර්මයි. සබ්බේ ධම්මා අනාත්මා කියන්නේ නිවනක් හොයත සතර නිද ධර්මයන් සංකතෝ අසංකතෝ ධර්මයන් අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන අවබෝධය කරගත යුතුයි. ඒ නිසා අපි මේ සියලුම ධර්ම සියලුම සංස්කාර නාම වශයෙන් මෙහි කරනකොට සමාගයේ සංකප්පන්ද ලෝකයේ ආධ්‍යාත්මික සංස්කාර කුලියක් භාව සංස්කාර ලෝකයක් අනාත්ම වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. බාහිර සංස්කාර ලෝකයේ අපට පහසියෙන් මගේ නෙවෙයි කියලා ඈත් කරන්නට පුළුවන් කොහොමද මේ මගේ කියන දෙහිතේ තියෙන සංකල්පනා මාත්‍රයක් පමණයි වෙන කිසිවක් නෙවෙයි කියන අවබෝධය කරගත්තොත් දැන් උදාහරණයක් කල්පනා කරමු මේ මේකට තියෙන සැකස් රෙකෝඩේක මගේ කියලා නම් අදහසක් ඇති කරගන්න. සැකස් රෙකෝඩේක ඒකීපාඩුවේ ඔය පවතින මගේ කියන අදහස මගේ සිත තුළ පවතින ධර්මයක් පමණයි. දැන් මේ එහා පැත්තේ තියෙන වත්ත අයිතිකාරී හිතා ගන්න පුළුවන් මගේ කියලා. නමුත් වත්තේ පාළුව වත්ත පවතින මගේ කියන සංඥාව තියෙන්නේ ඔහුගේ සිත තුළ පමණයි. මේ මගේ කියන සංඥාව කැදී තිබෙනම පසුව මේ මගේ කියලා අල්ලාගත්තු සංස්කාර නිසා බොහෝ දෙනෙක් බුද්ධ සිතාමී වෙනවා. සමහර විට මේ වතුපිට දේශනාදී අල්ලාගෙන මගේ මගේ කියලා කිව්ව අය ඒ වතුවලම උපදිනවා ප්‍රේතයන් වගේ. සිතේ ඉපදෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එනිසා මේ මගේ කියන හැඟීමේ තියෙන අවධානම මේ මගේ කියන වැරදි හැඟීමේ තියෙන භයානකකම මේ මගේ කියන වැරදි දෘෂ්ටිය නිසා බුද්ධචාරණ වෙන බව අවබෝධ කරගෙන මේක අපේ සිතේ තියෙන සංඥාවක් පමණයි සංකල්පනාවක් පමණයි අනිතිකක් නෙවෙයි කියලා තීරණ අරගෙන මේ මගේ බව මේ භාවනා සංස්කාර ලෝකෙන් ඈත් කර ගන්නට පුළුවන්. අපේ යහපත සඳහා අපේ විනිශ්චය සඳහා ඒ කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි දැනගන්නට ඕන මගේ දුවේ මගේ පුත්‍රය මගේ සහෝදර සහෝදරයන් මගේ දෙමව්පියන් ආදී වශයෙන් මේ සම්මුත අයතනෙ මගේ බව දැනීමක් අපේ සිත්වල තියා ඒකත් වෙන කරගන්නට. මේවා අනුරෝමයක් සත්‍යයි ඒ සත්‍යයේ පිටලා කටයුතු කරන්න ඕන අනුවාසින් භාවනා කරන කාල පරිච්ඡේදයේ කියලා දීවා. මේ මගේ නෝන බව මගේ මම නෝන බව ඔප්පු කිරීමට අපි සරල උපමාවක් කියන්නේ. ලෝකයේ සත්‍ය පහළ වෙන සංස්කේතන මොකක්ද? සත්‍ය පහළ වෙන ආකාර හතරක් තියෙනවා. අන්දජේ ජලාභ සංස්කේතන රෝපපාතකේ. දුකවටම හටගන්නා සත්‍යයන් අන්දජේ තියෙනවා. මෞර්තෝයින් ජීවෙන සත්‍යයන් ජලාභක අන්ද ජලාභක තියෙනවා. උපපාතන ඕපපාතික වශයෙන් ඉදෙන දෙවියන් ආයතක් යන ඕපපාතික කියන සංකේතෙද කියන්නේ මේ කුණු මස් කුණු වැඩෙන් ගැන තැන් වල උපදෙස් පස්සයන්. අපි හිතමු දැන් කෙනෙක් පොතු ටිකක් ටිකක් තෝරලා පැත්තකට වීච කළා. මේ පොතු පොලේ කන්නේ කොන්න ඉපදුනා ටික වේලාවක් පස්සේ. දැන් තවත් විනාඩි 5 10කට පස්සේ තවත් කන්නේ සංකේතය වශයෙන් මෙතන පහළ වෙනවා. දැන් අර කලින් කියපු 50 දේ ආපු 50 දෙවෙනි 50ට මේක මගේ අරණ මේ මගේ මල මේ මගේ සහෝදරය කියලා කතා කරන ඕන අපිට ඇහෙන්නේ. අපිට මොනවද කියන්නේ? අනේ මේ පඳුම මම ඕනේ කියනවා මොනවද? මේ අසන්නව පන්න දෙවෙනි 50ට කොහොමද සහෝදර භාවයක්, මල්ලි භාවයක්, අයිය භාවයක්, නංගි භාවයක්, අක්ක භාවයක් ඇති කරන්නේ? දැන් මේ පණුව කතා කරලා තියෙනවා පෙළදහක මුන්නට මේ තමයි මගේ පියා, මේ තමයි මගේ පියා කියලා. අපිට මොනවද කියන්නේ? අනේ මේ බණ කොච්චර මොඩද මේ අහකට දෙලකේ පහළ වුණාට මෙයා අනේ කියලා අහකට මෙයා කොහොමද මගේ සුවස් වන්නේ කියලා මොන තියෙන කෙනෙක් අවබෝධය ඒ වගේම කියලා තමයි මිනිහා කල්පනා කරනවා මේ පණුව මගේ දෝලය මගේ කුස්සිය කියලා මොන තියෙන කෙනෙකුට කල්පනා වෙන්නේ කොහොමද මේ කෙනෙකුගේ ගැහවට ජීවිතයේ මේ ප්‍රතිපන්නව කොහොමද මේ පණුව කියලා නැතිනම් මක්කේ අපගේ සහෝදර සහෝදර සම්බන්ධකම දූපෝත්තර සම්බන්ධකම ඒ වගේම මෞර්තිය පුත්තුන්ගෙන් අත දුවරුන් අතර තියෙන සම්බන්ධකම වල ස්වරූපයක් උකයි අපි සාර්ථක වශයෙන් පිටකර ගන්නා හැඟීමක් පමණයි මේක. පැහැදිලිවම අපි අවබෝධ කරගන්න තියෙනවා. එකිනෙකාගේ කර්මයන්ට ආවේනික ඕනෝගේ කර්ම වලට අනුකූලව මේ ලෝකයේ සත්‍යෝ දිනන ඕනෝන්ට ආවේනික ඕනගේ කර්මයන්ට අනුකූලව සත්‍යබුත් බුක්තිය ඒ එකිනෙකාගේම කර්ම වලට අනුකූලව ඕන මේ යනවා ඕම් රහතන වේ සිටියානම් ඕන්ගේම කර්ම වලට අනුව ඕන්ටම ආවේනිකව කර්ම වලට අනුව නැවත ඉදිරියට මේකයි ස්වરૂපේ මේ ලෝකයේ කර්මයේ සිවසලක් කර්මයේ දායාද කොට සිටින බව අපි අවබෝධ කරගන්න ඕනේ. අපේ පොත්තේ අපේ සහෝදරවල සේවයට ඒ සහෝදරෝ ඇත්ත වශයෙන්ම මේ ආත්ම සහෝදර සහෝදරියන් වහන්සේලා. මේ ඉස්සර ආත්ම අනන්තවත් අප්‍රමාණ සහෝදර සහෝදරියෝ හිටියා මව්පියෝ හිටියා. අද මේ ඉතිරිකවත් අපි මම කියලා මගේ කියලා කතා කරනවා. උදාහරණයක් කල්පනා කරමු මගේ මව දුරාසනේ තමයි ජීවත් වෙනවා. මා මේ ගියාට පස්සේ කරුණක් සින්දහම් කර කර අනේ මගේ පිටාගෙන් මහන්සල දේවල් කියා පින්දෙදී සිහිපත් කරනවා මම මේ ලෝකෙට දීලා වෙනත් සම්මතයකට දැන් අම්මා කියන්නේ කණින්කට අම්මා හිතපු බව ගන්නෙ නෑ අම්මා ගැන හැඟීමකුත් නෑ නමුත් ඒ අම්මා මේ දක්වාම තමයි හිතේ මාගෙන පිටා සැවෙනවා වෙන්නටත් පුළුවන් අද සිටින අම්මා ගැන කියන්නේ කොහොමද මම නැත්නම් මම තමයි පුදුමයි ඒ වෙනාමික් මම අල්ලන්නේ ඊට පස්සේ ඇති වෙන නාතිමත්‍රාදීන් ඊට පස්සේ ඇති වෙන සහෝදර සහෝදරයන් මම මගේ කියලා ගන්නවා. මෙතන ඉන්න සහෝදර සහෝදරයන් මම මගේ නෝනා කියලා. මේක තමයි යථාර්ථ රූපේ. දැන් ස්වාමපුරුෂයෙක් භාර්යාවක් දැක්කත් පස්සේ මගේ භාර්යාව මගේ ස්වාමපුරුෂයා කියලා බැලදී අවබෝධයක් ඇති කරගන්නවා. සාපස්සේ ඇති කරගන්නවා. ඉස්සෙල්ලට තමයි කරන්නේ. සමාජ ආරක්ෂාව සැලසෙන එක, සමාජ පෝෂණය කරන එක, සමාජ සම්පත් දෙන එක මේ ආදී ධර්ම දෙන එක. මගේ කියන වැරදි අවබෝධය තවත් ගන්නවා. ඒ නිසා මේ වැරදි අවබෝධය අපි අයින් කරගන්නට ඕන කමක් නිසාද මේ වැරදි අවබෝධයෙන් ඉදින් හිටියොත් එහෙම ඇත්ත වශයෙන්ම අපිට දුකකින් දුකට යන්නට සිදු වෙනවා. ඒ කාලේ චන්දමලහම දෙවියන්ගේ පොතක මෙහෙම කතාවක් තිබුණා. සාමාජික ස්වාමිපුරුෂයාට ගයි භාර්යාවට ඇලෙන කරපු ස්වාමිපුරුෂයෙක් මේ යනකොට ඒ භාර්යාවට ඇලෙන කරන නිසා දැනගන්නේ. දැනගන්න උගරට. නැවත ඉතින් ගෑනිට කල්පනා වුණා මේ මගේ ස්වාම පුරුෂයා දෙන්නට පුළුවන් දෙන්නට කියලා දැනගෙන මැරුවා. මැරුවට පස්සේ දැනග බල්ලෙක් කියලා හිතුවා. බල්ලත් මේ ගෑනිට ඇත්තෙන් යනවා බටේට මිනිස්සු නොයෙක් කතන්දර කියන ඔබේ ස්වාම පුරුෂයා තමයි මේ පස්සෙන් යන්නේ මේ විදිහට ඇලෙන කරලා. බල්ලත් මතකයි. මේ ඒකාන්තයෙන්ම මහාවදලියට පොතක තියෙන කතාවක් අටුවක් කතාවක්. ඇත්ත වශයෙන්ම මේ ගාතෙන් ගාතෙන් දුකෙන් දුකට ගමන් කරන්න හේතු වෙන අනිත් ස්වභාවය තමයි අර වැරදි මගේ කියන දෘෂ්ටිය එන්නේ ගැන බදාගත් නිසා. ඒ නිසා මේ අවධානය මේ භයානකකම මේ දුගතිය අපි අවබෝධ කරගෙන යථා සත්‍ය යථාපන්ති ඇත්තටම දැකලා මේවා මගේ නෙවෙයි මගේ නෙවෙයි මේවා මම නෙවෙයි කියලා අයින් කරන්නට අපි පුරුදුවන්නට ඕනේ භාවනා කරන අයට විශේෂත්වයක් තියෙන්න ඕනේ. භාවනා කරන පුද්ගලයා මගේ මගේ කියලා නෑ කියලා බදාගෙන දඟලනවා. භාවනා කරන අයත් එලෙසම කරනවා නම් මොකක්ද ඒක විශේෂත්වය මොකක්ද ඒක භාවනාවේ කියනවා මොකක්ද ලබන අවබෝධය එනිසා අපි සත්‍ය යථාර්ථය අවබෝධ කරගන්නවා අවබෝධ කරගෙන නොසලකා හරිනවා මේ යමන සුබක්ත මගේ කියලා විකාශකත් ඒ මනුස්සයාට ඒ අයිතිකාරයට වචන ප්‍රයෝජන ගන්න පුළුවන්. මම සාහසත්තා ගන්න පුළුවන්, වචන ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද මගේ කියලා නොගත්ත තරම මගේ කියලා පැත්තක් පුළුවන්. එනිසින් මගේ කියලා අපේ දුරදරවාදීන් රක්ෂා නොගත්ත ඒ ගැයනන්ට කරන්න පුළුවන් සියලුම යුතුයකම් අපි ඉටු කරනවා. කලින්ටත් වඩා තමයි කලින්දන් කතා හොඳින් සැලකනවා. හැබැයි කතා බහ කරනකොට සම්මුතියේ කීතරම් කතා කරන්නද? මගේ දෝ මගේ කතා කියලා මට කතා කරන්න ඕනේ. සම්මුතියේ ඉක්මවා මේවා මගේ නෙමෙයි මගේ නෙමෙයි කියලා එහෙම බැලන විදිහට කතා බහ කරන්නට අපනන්න හොඳ නැහැ. එහෙම කළොත් අපි සිත් සම්මතයෙන් අන්නාය ගණන් ගන්නවා. සම්මුතියේ කීතර කටයුතු කරනවා. ඒකේ කීතර කටයුතු කළාට යථාභූත ඇති කරන කටයුතු කරනවා මේවා මගේ නෙමෙයි මම නෙමෙයි කියලා හිතාගන්න. ඒකේ කටයුතු කළොත් මේ ඥාති මිත්‍යාදීන්ට කවදා දුක්ඛාසාරයක් ඇතිවන අපට චිත්ත සංස්කාරය ඇතිවන්නේ සිතේ දැඩි විසරණය ඇතිවන්නේ දුක සමානය කර ගන්නට ඒ පහස වෙන මේ වැඩි අවබෝධය ගත ගැනීම තුළ මේ මගේ කියන බව ඇතිවන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැරදී ආකල්පයේ දීලා සිටේ පමණයි මම කියලා කෙනෙක් මෙතන නැත්නම් මගේ බව කොතනවත් ගන්නට හේතුවක් නැහැ. ඒක නිසා මේ ප්‍රධාන වන්නේ මම කියලා කෙනෙක් මේ පංචස්කන්ධ ලෝකයේ තුල නැති බව භාවනාවෙන් අත්දැකීමයි අවබෝධ කරගැනීමයි. මේ මම කියන හැඟීම ආත්මයක් ඇති කියන හැඟීම දුරු කර ගැනීමට නම් අනිත්‍යානුපස්සනාව කියන මේ දකින්න ඕනේ අනිත්‍යයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඉති අවබෝධ වූ මම නොවේ කියන අවබෝධය සත්‍යස්ත වශයෙන් දැකීමෙන් නම් සාහිතික වශයෙන්ම අවබෝධ වීමෙන් නම් නිරෝධානුපස්සනාව තුළින් නාමයන් දේශා වේතනගේ නිරෝධය දකින්නට ඕන. යකච්චිතේ සෝවාන් කුච්චලෙක්පත් මේ නාමයන් දේශා මේ රූපයන්ගේ නිරෝධී නොදක සක්කාය දිට්ඨිය නැති කරයි කියන එක සිතා ප්‍රතිවන්නට බැරි වෙනවා. නාම නිරෝධය සහ රූප නිරෝධය දැකීම තුළින්ම මේ තුළ සත්‍යයේ පුද්ගලයේ ප්‍රාඥයක් ගුණයක් කියලා කවරක්වත් ධර්මයක් ගන්නට නැති බව පත්‍යත්‍රිත අවබෝධ වීමෙන් පමණයි මේ අනාත්ම සංඥාව නැතිවෙන අපේ සිත් තුළ පිටන්නේ. ඒ නිරෝධානුපස්සනාව තුළින් හේනාන රූප නිරෝධය දැකීමට අපි මේවා අනාත්ම වශයෙන් සම්බන්ධනය කර තිබීම ඉතාම සුදුසු වෙනවා. ඒක නිසායි අපේ කර්මයෙන් සම්මස්නය කරන්න ඕනේ මේ සංකප්පන්ද ලෝකයේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා මගේ ආත්මයක් නෙවෙයි කියලා. ඒකේ ස්කන්ධයක් ස්කන්ධයක් නෙමෙයි මතින් අරගෙන බලන්න. උපස්කන්ධයේ වේදනා ස්කන්ධය සංඥා සංකාර විඥාන කියන සිතේ ස්කන්ධ අරගෙන දෙන්නේ නැතේම මේවා මම නොවන මගේ නම් ආකාරය පැහැදිලිව අපේ අවබෝධ කරගන්න. උපස්කන්ධයේ පළමුවෙන් ගත්තොත් අපේ මේ රූපී ස්වභාවය දෙක ආපස්සට බැලීමක් කළොත් රූපයේ කුපුරේ කුණනද කියලා අපි ආපස්මෝරේ බැලීමක් අක්ෂරේතාවක් කළ අපිට තේරෙනවා කියලා මේ රූප කොට මම නෙමෙයි මන්නේ. අපි මෞතකට ඉස්සල්ලාම දැක ගන්නකොටම ප්‍රතිසන්දි විඥානය මෞතකට ඇතුල් වෙනකොටම ඒ ප්‍රතිසන්දි විඥානයේ ගිහිල්ලා එන්නේ කවර රූප කොටසද? මවගේ සහ පියාගේ ධාතු කොටස් නැමැති රූප කොටස් වලින් ගෙන්වෙන්නේ. මවගේ ධාතු කොටස්, පියාගේ ධාතු කොටස් මගේ නෙමෙයි මම නෙමෙයි ඒවා අන් අයගේ ඒ පැත්තේ පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. නිකන් සංඥාවක් නෙවෙයි මේක මොකද මේක කියන අවබෝධයක් ගන්න ඕනේ. ඊට පස්සේ රූප කොටස් වැඩෙන්නේ කොහොමද? මව ගන්න ආහාර වලින් මව ගන්න ආහාර කියන්නේ පඨවි ආපෝතීජෝ වායු දහසතේ බාහිර පඨවි ආපෝතීජෝ වායු. මේ බාහිර පඨවි ආපෝතීජෝ වායු ඇතුළේ තමයි මේ රූප කොට මෙලෙස නිරූපණය කරන්නේ. නුවණට පසු මේ දක්වා ජීවත්වන්නේ කොහොමද? මේ රූපේ මෙලෙසින් පවතින්නේ කොහොමද? ඒත් අප ගන්නා කෑම දීම නිසා බක්කලවල මානසික ආදී දේවල් නිසා බාහිර වශයෙන් ඇති කරගත්තු පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු නිසා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන බාහිර ධාතු කොට සම්මිශ්‍රණය සංකලනයලා ඒකම තමයි මේ පංචස්කන්ධයේ මේ රූප කොට නිකුත්වීම ඇත්තේ ඇතිවෙච්ච දැන ඇතිවෙච්ච මූලයේ පටන් මේක බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු නේද කියන එක පැහැදිලිවම අවබෝධ වෙනවා මේ රූප වල මගේ උනේ කියන එක අපට තේරුම් ගන්න පුළුවන්. මේක අතිපිරි මාත්‍රයකින් නෙමෙයි. අන්න මේක මෙහෙම නෙමෙයිද කියන අවබෝධයකට කියන්නේ වන්නට ඕනේ. නැරෙනකොට මේ මම කියන මගේ කියන මේ රූප වල ඉතින් මම දර්ශකයක් තමයි පැත්තකට දීප්ත කරලා යන්නේ. ගිය ආත්මවල මොකදල් විචිත මේ වාක්‍යයේ දෙසින්න මේ මම කියලා මගේ කියලා දැන් ග්‍රහණය කරගෙන දැන් අල්ලාගෙන සිටින මේ රූප කොටස් අපිට අත්හැරලා යන්න තියෙනවා මම කියපු මගේ කියපු මේ රූප කොට මෙලෙසින් අත්හරිනවා නම් මේක මොකක්ද ගන්න තියෙන්නේ මම කියලා මම කියනවා කියන මාත මේ සත්‍යයක් අපි අවබෝධ කරගන්නවා නම් බොහොම හොඳයි. ඊට වඩා උසාන සුදුසුවන්නේ අනිත්‍යව පස්සනාව තුළින් මේ අනාත්ම ලක්ෂණය මතක දැනීමයි. රූප සංදේම එකටගෙන හරි රූපස්කන්ධයේ හේසා ලෝමානපාදන්තාදී වශයෙන් තියෙන ඒ කොටස් දෙන්නෙන් වශයෙන් දෙනවා හරි අසකන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන දෙන්නෙන් වශයෙන් හරින හරි මේවා අනිත්‍යයි අනිත්‍ය නිසාම ආත්මය කියලා ගන්න කිසිවක් හේතු නොවන බව අපි අවබෝධ කරගන්නවා උපාමවදලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අපි හිතාගන්න ගමන් මේ රූප කොට සමස්තය වශයෙන් අනිත්‍ය දේවත්මක් යන ආකාරය. පිළිකෙකින් දරුවෙකුගේ ලද රූපේ අපට තිබුණා පුංචිකාල මාසයක් දෙකක් වෙනකොට. ඒ රූපේ යම් කිසි කෙනෙක් පොතක් පොතෝ එකක් අරගෙන තිබුණා නම් දැන් තියෙන රූපේ හා සසඳුවා නම් එහෙම අපට සීනිකමක් හිතා ගන්නට පුළුවන් ද මේ සිටියේ මමය කියලා. ඉස්සින තත්ත්වයක් එක්ක සම්බන්ධතාවයෙන් තියෙනවා. විවාහකන්නපත් දැන් මේ සිංදු දරුවයි මේ බැදී කුතුහ කියලා මේ අතර වෙනස. එදා සිට පුංචි කාලයේ තිබුණු රූපය මම නම් මගේ නම් මගේ ආත්මය නම් මේ රූපය එදෙසින් එදා නිරුද්ධකින් යනකොට මම බව මගේ බවට මොකද වුනේ? ඒකත් නිරුද්ධ වී යනවා ඒකත් නැති වී යනවා ඒක අවබෝධ කරගන්න ඕනේ. මේකේ අනිත්‍ය තුලින් අවබෝධ කරගන්නට මුළු පංචස්කන්ධයම එකපාරටම බැරි නම් කොටස් කොටස් වශයෙන් බල බලා මේ අනිත්‍ය යන ආකාරය දැකලා අනිත්‍ය තුලින් අනාත්මය අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනාකම බදානවා මේක අනිත්‍ය යන ඉඩනිස්සම් මෙයම අනිත්‍ය නම් තම අනත්ත ඒක අනාත්මයි කියන්නේ. යමෙක් මේ ආත්මය කියලා කියන එක වැරදි මහණෙනි. සම්පූර්ණ වාස්වාදියෝ වදේ තන්නව උපපද්දති චක්කේ උපාදෝපන්නාති වයෝපන්නාය වික්ෂෝපන උපාදෝති වයෝපන්නාය අත්තානේ උපදිත වික්ෂාපි ඉස්සති උමාදතං හොති සංඛාතං නෝපපජ්ජති චක්කෝ ආස්වාදීය ඉති චක්කෝ මනස්ස මේ ආදී වශයෙන් දේශනා කරවදාවට එහෙනම් මගේ ආත්මේ ආත්මය කියන ධර්මන මේක නැති දුක කියලා මොකද හේතුව මොනක් වෙනවා නැතිවීමක් වෙනවා යක්ෂකෝප අනුපාතක වලට යමක ඇතිවීමක් සහ නැතිවීමක් වෙනවා නම් අස්සාමෝ පජ්ජති දේවිකාත නිවගේ ආසම නැතින ආසම නැතිනයි කියන කොම්මම කියනවා එනිසා ඒක සුදුසු නැහැ ආත්මයක් කියලා ගන්නට එයි ආත්මයක් ආත්මයක් එහෙමයි නාසයත් එහෙමයි ජීවත් එහෙමයි මුළු ස්වභාවයත් එහෙමයි මේ අනාත්ම සංඥාව අවබෝධ කර ගැනීම ප්‍රාණික සංඥාව තාම සුබලව උපකාර වෙනවා. ඊට පස්සේ අපි වේදනාව ගන්නවා මගේ මගේ ආත්මය කියලා. මේ දැන් කියන සුඛ වේදනාවක් තියනවා නම් ඒ සුඛ වේදනාව දුක් වේදනාවක් ඇති වෙන එක විනාශයක්. දැන් දුක් වේදනාවක් කියනවා නම් ඒකත් හැමදාම වෙන්නේ නැත්නම් අදින යන යන කොයි වෙලාවක හෝ ඒකත් නෙමෙයි යනවා. උපේක්ෂා වේදනාවක් කියලා නම් ඒ උපේක්ෂා වේදනාවත් හැම වෙලාවෙම පවතින දුක් වේදනාවක් දැනෙන හේතුවක් ආවද උපේක්ෂාව නැති වී දුක් වේදනාවක් ඇති වෙනවා. සුඛ වේදනාවක් ඇති වෙන හේතුවක් ඇති වූ විට උපේක්ෂා වේදනාව හෝ දුක් වේදනාව ඇති වෙන දුක් වේදනාව පහළ වෙනවා. මේ සුඛ වේදනාව දුන්නේ මමයේ මගේ ආත්මය කියලා මමයේ කියලා දක්වනවා. සුඛ වේදනාව නිරුද්ධදී යනකොට මම කියලා මගේ කියලා දැනට කිසිවක් තේසවන්නේ නැති බව අවබෝධ කරගන්න. දුක් වේදනාව මම කියලා මගේ කියලා ග්‍රහණය කළාට ඒක මම නම් මගේ නම් දුක් වේදනාව මෙලෙසින් අනිත්‍ය යනකොට ඒ අනිත්‍යයට ගියාට පසු දුක් වේදනාව තුළ මම කියලා දැනට කිසිවක් ඉතිරි නොවන බව අවබෝධ කරගන්න ඕනේ. උපේක්ෂා වේදනාව මම නම් මගේ නම් මගේ ආත්මය නම් මේ උපේක්ෂා වේදනාව මෙලෙසින් නැති වෙනකොට මෙලෙසින් නැති වෙනකොට මේ මගේ ආත්මයක් මෙලෙසින් ඇති ඇති නැති නැති වෙනවා උපේක්ෂා වේදනාව එක විරුද්ධ වී ජීවිතේ උපේක්ෂා වේදනාව මගේ ආත්මය නම් ඒ ආත්මය විරුද්ධ වී යනවා මොකද්ද මේ ආත්මය කියලා බලන තෙස්සේ කියන්නේ කියන අවබෝධයට ගන්න ඕනේ නිකන් එකපාරටම අනාත්මය අනාත්මය නමලවීම නෙවෙයි අනාත්මය කියන කතාවට වඩා මේක පැහැදිලි වශයෙන් අවබෝධ කරගෙන කායික වශයෙන් අත්දැකීමයි උතුම්මක් නේ. ඒකයි අපිට නිවන් යාමට උපකාර වන්නේ. ඒ වගේම සංඥාවලත් අපි දන්නවා. රූප සංඥා, සබ්බ සංඥා, ආදී සංඥා. මේවා මම යමදී කියලා ගත්තට ඇති වෙච්ච ඇති වෙච්ච රූප සංඥා එතනම එතනම නිරුද්ධ වෙන්නේ නිරුද්ධ වෙනවා. එහෙට බලපු රූප සංඥා කනට ඇහෙන ශබ්ද සංඥා අහන්නට නැහැ. කනට ඇහෙන ශබ්ද සංඥා කයට ඇහෙන පොත්පත් ගැන දැනකොට ඇතිවන සංඥා දෙන්නේ ඒවා ඇති වූ මනසම ඇතිරියන. මේ සංඥා ආත්මනම් මනනම් මගේ නම් මේ සංඥා මනසින් විරුද්ධ වෙනකොට ඒ විරුද්ධ වී ගියාට පසුව ආත්මය කියලා මම කියලා ගන්නට කිසිවක් තේසනවන බව දැනගන්න ඕනේ. අනිත්‍ය භාවය තුන අනාත්ම වෙන අපිට දන්නේ. සංස්කාර අරගෙන උසල්ලෝ අපසල්ලෝ අභ්‍යාස ධර්ම හෝ සිටේ පහළන කවර සිටින්නක් හෝ මම කියලා මගේ කියලා ගත් විට ඒ සංස්කාර මෙලෙසින් නිරුද්ධ වී යනවා නම් මෙලෙසින් නිරුද්ධ වී ගියාට පසු මේ සංස්කාර වල කුමක්ද ඉතිරවන්නේ ආත්ම වශයෙන් දැනීමට කියන එක අවබෝධ ගන්නට ඕනේ. විඥානය ප්‍රෝණයි ඒකේ විඥාන ඒ ඒකනම ඇති ඇති නැති නැති යනවා විඥානත් නැති නැති නැති යනකොට මොහොත් මොකද්ද ආත්මය කියලා ගන්න කියන තුවාවෝ මෙන්න මේ අනිත්‍යයෙන් අනාත්මය අවබෝධ කරගෙන තම එහාට පියවරක් තබන්නට ඕනේ ශූන්‍යතාවයේ තුන ආත්මය නැති බව අවබෝධ කරගැනීමට අනාත්මය පටවා ගැනීමට ශූන්‍යතාවක් තියෙනවා. කිස් වශයෙන් බලන්නේ අපි අපේ රූප මෙසේ මම කියලා මගේ කියලා ග්‍රහණය කළාට මේ රූප කොටේ නිර්ගතේලා තියෙන අර කලින් මාසිකවාසේ භාවය වශයෙන් නැති පිටකේ ධාතුන් මහපෝතේ ජෝවාය ධාතුවක් තුනේ. මේ පතරේ ආදියා ධාතු හතර හැර මේ රූප කොටේ වෙන කිසිවක් නෑ. මෙන්න පතරේ ධාතුව, මෙන්න ආපෝ ධාතුව, මෙන්න තේජෝ ධාතුව, මෙන්න වායු ධාතුව කියන පැහැදිලිවම අපිට බලන්නට පුළුවන් නම් ඇහැ කියලා දෙයක් නෑ. මේ කියන්නේ පතරේ ආපෝ තේජෝ වායු ධාතුව පමණයි. කෙස්බහේ කියන පටන් ගත්තොත් කෙස් කියලා අත්‍යවශ්‍යම කාය කේසා කේසා කියලා තොල් නැතුවට කෙස් කියලා දෙයක් ගන්නෙත් නෑ ඒක අපේ සිත තුළ තියෙන සංඥාවක් පමණයි මේ සංඥාව ඇයි කළාම කෙස් ගැටෙන සංඝාත මාත්‍යයක් බවට පත් වෙනවා යොමු කියලා ගත්තට යොම් කියලා දෙයක් නෑ මේ ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායු දහත්වත් පමණයි මොන කියන කකේ සිටේ කියන සංඥාවක් පමණයි මස් කියලා ගහද කියලා එක කියලා එක නේද කියලා පස්කොළුමවත් කියන හැදී ආදී නොඑක ආකාරයෙන් නොඑක දමනය නොඑක නම් දමනය මේ රූපකදී තියෙන නොඑක කොටස් වල අපි සංඥා එළෙව්වාට ඒ සංඥා සියල්ලම අපේ සිින් ඉලක්කලා නම් ඒ කිසිම කොටසක් දක්නට ලැබෙන්නේ නැහැ ඒ දක්නට ලැබෙන්නේ පටවි ආපෝතී කියන වායය අපල මේක අවබෝධ කරගන්න මේ කියන දෙයක් මත කන කියන දෙයක් මත නාසයේ දේ කරුණේ කියන කතාවකට මේවා පටලියා පුතීජෝ ආය ධාතු හතරෙන් නිර්මිතෝ ධාතු හතර වෙන අන්දේවල් නොවිය කියන අවබෝධයක් ඉස්තර ගන්න. සමාජීය රූපේ අංශයක අපගේ දෙමෝපියන්ගේ අපගේ සහෝදර සහෝදරයන්ගේ අපගේ දූ දරුවන්ගේ රූපත් මෙහෙමම පටලියා පුතීජෝ ආය ධාතු හතර කියලා අවබෝධ අපගේ දෙමෝපිය සහෝදර සහෝදරයන් පටලියා පුතීජෝ ධාතු වන්නා තේමයි මේ අජීවී පණ නැති සියලුම ලෝකයේ වස්තු ආනිසවක්ම වේ මේ ධාතු හතර නේද මේ සියලුම සංඥා දිනු ධ්‍යාන මොනවා ධාතු හතරක් බවට පත් වෙනවා නේද කියන දැන් මේ පඨවි ධාතුවේ කියන සංඥාව ආපෝ ධාතුව සංඥා වායෝ ධාතුව කියන සංඥා තේජෝ ධාතුව කියන සංඥාව සිතුම්මයි කරන්නේ පඨවි ධාතුවට පඨවි ධාතුව කියන සංඥාවක් අලවලා තියෙන අපේ සිතුම් වායු ධාතුවට වායු ධාතුව කියන සංඥාව අපේ සිිතේ තියෙන හැඟීමක් පමණයි. අනිත් ධාතුවලට තේමයි හිතේ තියෙන මේ හැඟීම ප්‍රයන කළා නම් පඨවි කියලා දෙයක් නෑ, ආපෝ කියලා දෙයක් නෑ, තේජෝ කියලා දෙයක් නෑ, වායු කියලා දෙයක් නෑ. සමාධියේ ඇඟනම් සීල පරිබාරෝ සකල දුක්ඛයන් පවත්නා උපස්කන් වේදෝපස්කන්දේ නිලසයි. සමාධියේ දුකෙත් එහෙමයි පුතාගෙත් එහෙමයි සහෝදරයෙක් එහෙමයි මල්ලිත් මහගෙත් එහෙමයි පියාගෙත් එහෙමයි මිත්‍යාගෙත් එහෙමයි. ඉස්සර රූප කොටක් නිලසයි දැන් පවතින රූප කොටක් මේ විදිහටමයි අනාගතේ යම් රූපයක් ඇති වෙනවා නම් මේ රූපවල ස්වરૂපයක් මෙන්න මේකයි කියන්නේ මේ සත්‍යය පැහැදිලිවම අවබෝධ කරගන්න. ඉතින් අවබෝධ කරගන්නකොට අපට පැහැදිලිව පේනවා නාමන මම නොකෝටි නොකස්සති නාමම් මම නෙමෙයි නෑ මම මගේ නෙමෙයි නොකෝටි වෙන කිසිවෙකුත් නෙමෙයි නොකස්සති වෙන කිසිවෙකුත් නෙමෙයි කියන්නේ අම්මල තාත්තලා සහෝදර සහෝදරයෝ ඔක්කොම දහතු කොට දාලා සමතලාට පස්සේ මම කියලත් නෑ මගේ කියලත් නෑ ආයතිකාරයෙකුත් නෑ වෙන ආයතිකාරයෙකුත් නෑ වෙන කිසිවෙකුත් නෑ හරියට මේ ගඩනේ කනුවක තියෙන ගඩොල් ටිකක් යටපඩට උඩගඩේ නෑ යනවන්න අපි. උඩගඩේ ඉහළින් දෙන ගඩොලක් අයියකෙනෙක් මල්ලි මහත්තකෙන් යනවන්න අපි. මේ 14 14 පාඩියේ ඔහේ පවතිනවා. ඒවා මාත්මේ ඒවා මගේ ඒවා නැත්නම් කිසිම කෙනෙකුට නෙවෙයි. නැත්නම් වෙන කිසියකට අයිති ධර්මයක් නෙවෙයි. භාගතෝ දහස්මාත්‍රයේ භාගතෝ දහස්මාත්‍ර වශයෙන් අවබෝධ වන්නට මෙසේ අවබෝධ වෙනකොට අපේ සිත තුළ තියෙන වැරදි දෘෂ්ටි වැරදි ආකල්ප පරමද්දේතෝ තුනිය ඊළඟට මේ පතරේ ආපෝ තේජෝ වායෝ ආදී ධාතු දැනගත් සංඥා ඒවා දැනගත් දෙන්නේ විඥාන ඒ තුලින් ඇති සංකාර මේ ඔක්කොම මොනවද දැන් නැතිනම් දැන් නැති යන සිතුවිලි මාත්‍ර පමණයි මේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධයයි නාමස්කන්ධයයි කඩේට වෙන් කරලා නාමස්කන්ධය ඇතිවි ඇතිවි නැති නැති යන සිතිවිලි මාත්‍රයක් පමණයි කියන එක අවබෝධ කරගත්තා මේ ප්‍රශ්න මොකක්වත් නෑ ඔය සාධු කරුණ අවබෝධ කරගන්නට බැරි ඇයි කියන එක මට හිතා ගන්න බැහැ රූප කොටයි නාම කොටයි පැහැදිලිවම වෙන් කරගන්න රූප කොට මේ පටලයාකෝ තේජෝ වාර 14ක් යන අනිත්‍යයක් නිරූපණය පැහැදිලිව දැකගන්න. මේවා දකින සිතිවිලි. එනත්තම් මේ තුලින් ඇතිවන වේදනා, ඒ වර්ණයෙන් ඇතිවන සංඥා, මේ තුලින් ඇතිවන යම් කිසි දැනීම කියනවා. ඒ වැසියේ තියෙන පිළින කියන නාම ආශ්‍රයවලදී හේතුවක් නිසා ඇතිවෙනවා. ඒකෙන් ඵලයක් ඇතිවෙනවා. හේතුව නැතිවම ඵලෙ නැතිවෙනවා. මෙතන හේතු බල දෙකක් සාන්තික ක්‍රියාවලියක් නේද? කියන එක ඇයි අපිට අවබෝධ කරගන්න බැරි කියන කාරණා මට හිතා ගන්නට පහසුයි. ඇත්ත වශයෙන්ම මේ தත්ත්වය හරියට අවබෝධ වෙනවා නම් මුළු විශ්වය තෝරා සංස්කාර ධර්මයෙන් දෙක. මගේ නෝලා මගේ පුත්ලා මගේ සහෝදර සහෝදරයන් දක්නට ලැබෙන්නේ නැහැ. ධාතු වශයෙන් විද්‍යමාන නැහැ. ඒ ධාතු සංඥා අයින් කරන්න සිටින්නේ මේවා නිකන් ක්‍රියා මාත්‍ර පමණයි ගන්නට සිදුවක් නෙමෙයි ඇතිවන්නේ. මේවා සියලුම ධර්ම මෙලෙසින් අතීත අනාගත වර්තමාන යන කාලස්ත්‍රේකවල සිදුවන සංස්කාර ධර්මයි. අධ්‍යාත්මිකව බාහිරව සියලුම සමාගයේ සහ පරිභාවයේ සංස්කාර ධර්මත් මේකෙන් අනාත්මයි විමසන විට ධර්මස්නය කරන විට සම්මාස්නය කරන විට අනාත්මය පැහැදිලිවම අවබෝධ වූ වට පසු අපි පටන් ගන්න ඕන නිස්සිදාන පස්සනා, විදාන පස්සනා, නිරෝධාන පස්සනා, පටිච්චසමුප්පාද පස්සනා කියන අනුපස්සනා ප්‍රතිපදිනේ. ඒවා නිස්සාරතව නැතිනේ නැත්නම් ඇති වෙන සඳහාතෝ උත්සුකව කටයුතු කරන්න ඕන. මේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් සම්බන්ධ කරගන්න ඕන. දැන් කියන කාරණා පැහැදිලිවම අහගන්න ඕන. විරාගානපස්සනං ආනපත නිච්චානපස්සනං භාවයතෝ නම් යෙන් පජහති නිච්චානපස්සනා භාවිතාවෙන තුනේ සත්‍යයේ ප්‍රශ්නාව අත්හැරින් යන්න තෝන ගැලවි යන්න තෝන අපි මේ සංස්කාර කෙරෙහි මුතේ ප්‍රීතියෙන් නැදිනේ සත්‍යයේ ප්‍රශ්නාව ඇති කරගත්තේ කොහොමද මේ කර්ම අනිත්‍ය බව නැත්නම් දුක්ඛ බව නැත්නම් අනාත්ම බව නැත්නම් නිසා මේ මොනවද ශක්තියට ප්‍රශ්නාවක් ඇති කරගන්නට තියෙන්නේ? දැන් තියෙන සංස්කාර මොනවද නැති යනවා. මේ මේ මොනවද අපි ශක්තියට ප්‍රශ්නාවකින් ඇලෙන්නේ ගැලෙන්නේ? මහා දුක්ඛ සංගායකට, විපාක දුක්ඛයකට ඊයත් විස්තර කරා. මේ දුකකට ඇලෙන ශක්තියට ප්‍රශ්නාවක් ඇලෙන්නේ. එකපටකින් අනිත්‍ය නිසා තියෙනවාට ශක්තියට ප්‍රශ්නාවක් ඇති කරගත යුතු ගන්නේ නැහැ. ඒක කරන්නේ අපිට අනිත් පැත්තෙන් දුක්ඛ නිසා ඇති කරන හේතු මේවා මම නොවන මගේ නොවන නාම මාත්‍රණ පාඨේ වාට සත්‍යීතික ප්‍රශ්නාවක් ඇති කරගත යුතු නැහැ. මේක ප්‍රහාකාරණාවක් කියනවා. මේ සත්‍යීතික ප්‍රශ්නාව කියන්නේ මොකද්ද? ඒකත් සංස්කාර මාත්‍රයක් ඇති නැති යන ඒ පවතිනවා. කලින් අනිත්‍ය දුක්ඛ ලක්ෂණයෙන් ලැබෙන නිදිදා නෙවෙයි මේ සංස්කාර හැරෙන්නේ මේ ලෝකේ කිසිවක් නැති බව යන අවබෝධය තුළින් මතුවන නිදිදාව මහා ප්‍රබලයි. ඒක තමයි විසාන වැදගත් වන්නේ. සත්‍යීතක ප්‍රශ්නාවලිය යහක් කියනවා අපේ සිත තුළ පහළ වෙන චිත්ත සංස්කාරයක් හැර ඒ වෙන කිසිවක් නෑ. ඒ චිත්ත සංස්කාරය මම නම් මගේ නම්. ඒ සත්‍යීතක ප්‍රශ්නාව දීලා යනකොට ඉන්න මම බව ඒ මගේ බව දීලා යනවා. මෙතන තියෙන මොකක්ද? සංස්කාර ටිකක් ඇතිවි නැති යාම පමණයි නේද? පස්සේ කියලා ප්‍රශ්නාවක් ඇති කරගත්තත් එලෙසයි ඇති කර නොගෙන සිටියත් එලෙසයි. මේ විහත්යේ තිබෙන ප්‍රශ්නාවක් සංස්කාරය මේ සංස්කාර මෙලකින් ඇති ඇති නැති නැති යන හේතුන් දානකෝලෝ ඵලයේ ඇති වෙනවා. හේතුව නැති වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන අවබෝධය ඇති වෙනකොට පස්සේ කියලා ප්‍රශ්නාවට හිතින්නට පදනමක් නැති වෙනවා. පිළිගන්නට සමබරකමක් නැති යනවා පිළිගන්නට හැකියකම නැති නිසා දිවි යනවා මේ උදාහරණපත්න භාවිතෝ රාගම් පඤ්ඤාති ඒකත් එහෙමයි මේ රාගාන්පත්න භාවිතා කිරීම තුළ මහාගේ අත්හැරිය යනවා අපි මේ ඇලෙන්නේ අනිත්‍යෝ ධර්ම වලට අනිත්‍යෝ ධර්ම වලට ඇලෙන මිනිස්සු බව අනිත්‍යාන්පත්න කියන අපි පෙන්වන කල මේ අපි ඇලෙන්නේ අපේ තියෙන මෝඩකමට දුක්ඛ සත්‍යයට දුකකට දුක් සුලකට ඇදලා මේ සිටි දුක්ඛානුපස්සනාව කියන විරාගය අපි මත කරගත්තා. මේවා අනිත්‍ය නිසා මේ විදිහට ගන්න දුක්ඛේ නිසා මේ විදිහට ගන්න මේවා අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි මේ මොකද්ද ඇලෙන්නට තියෙන රාගය ඇති කරගන්නට තියෙන කියන අවබෝධය ඇති කරගන්න ඕනේ. මේ රාගය මොකද්ද? සිත තුළ පහළ වී යන සංස්කාර මාත්‍රයක්. ඒ රාගයෙන් දැනගෙන යම් කිසි අරමුණක් කියලා නිවමනවාද? ඒ වස්නාම රූප සංස්කාර මාත්‍ර. මේ සංස්කාර ඇති වෙනවා සංස්කාර නැති වෙනවා නැවත සංස්කාර ඇති වෙනවා නැවත සංස්කාර නැති වෙනවා මේ හැර මේක රාගයක් ඇති කරගන්න පුළුවන් විරාගයක් ඇති කරගන්න පුළුවන් මොකක්ද කියන්නේ මේදී සමාවෝධයක් ඇති කරගන්න පුළුවන් විරාගය ගැන බලන්න ඒකත් සංස්කාරයක් මෙතන ආව විරාගාන පස්සන භාවිතෝ වාගම් පදහට තියෙනවා. විරාගය නැති වෙන්නේ මේ විරාගාන පස්සන වැඩි වෙන කාලය නැති වෙනවා විරාගය තියෙනවා කියන්නේ. ඒ විරාගය සංස්කාර මාත්‍රයක් වශයෙන් දකිනවා. මොකද ඒකත් අපි අල්ලන්න කියන්නේ හොඳ ධර්මයක් කියලා. අනිත්‍යන පස්සනාවේ දිස්පාල පස්සනාවේ නෙවෙයි. පස්චේතක තෘෂ්ණාවේ නැති බව සංස්කාරය නැහැ කියන එක ඇති කරගන්න සම්බාධන තෝරා ගන්න පදහටි නිදාගන්න ප්‍රශ්නාව භාවිතා කියන තුන රාගයේ අත්හැරිය යනවා. රාගය කියන්නේ සංස්කාරක ධර්මයක්. මේ රාගය ඇලෙන්නේ සංස්කාර ධර්ම වලට සංස්කාර ධර්ම මෙලෙසින් ඇතිවීම මෙලෙසින් නැතිවීම හැර මෙතන කිසිම ධර්මයක් ඇලෙන්නේ නැහැ කියන අවබෝධය ඇති වෙනකොට අපේ සිත තුළින් රාගය දිනනවා. විරාගය ඇති වෙනවා. මෙන්න මේ විරාගය සංස්කාර මාත්‍යයෙන් තමයි. විරාගය පවා ආදානය කළ යුතු ධර්මයක් හේතු මෙතන සිංචි ලෝකේ උපාදේශී ධර්මාභියෝ විස්තරේ පහසක්වා කිසිවක් උපාදාන කළ යුතු නෙවෙයි සදැස්සු නැහැ මහණෙනි මේ අවබෝධ වන ධර්මය පවා පහසක්වා සහාරය කළ යුතුයි ඒක දුක සම්බේපත්තිය ධර්මය කළ යුතුයි කියන්නේ විදේශාන විලාසය සංස්කාර මාත්‍රයක් වශයෙන් දැගෙන ඒ විලාසය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන කවදොත් කරගන්නවා පටිච්චසමුප්පාද පස්සනම් භාවයෙන් සෝවාදානම් පදහැටි. පටිච්චසමුප්පාද පස්සනා භාවිතා කිරීම තුළින් අල්ලා ගැනීම අතහැරියයි. අප කලින් කලින් තියෙන අනිත්‍ය නිසාමේව අල්ලා ගන්න සුදුසු නැහැ. මේ තරම් දුකක් නිසා දුක් ඇති කර දින නිසා මේවා අල්ලා ගන්න නැහැ. ඒ දුක්ඛාන පස්නාව කියන්නේ දුක අවබෝධය. ඒක මෙතන මතක කරගන්න ඕනේ. මේවා අනිත්‍ය නිසා දැනෙන ධර්ම අනිත්‍ය නිසා ප්‍රශ්නාවක් ඇති කරන නොකටයුතු ගන්න මේවා අනිත්‍ය නිසාම අත්හැරිය ගන්න අල්ලා නොකටයුතු ගන්න මේවා දුක්ඛ නිසා ඒකාන්තම දුක්ඛ සත්‍ය නිසා ආදානීය නොකටයුතු උපාදාන නොකටයුතු ගන්න කියන අවබෝධ කරගන්න දැන් මේවා අනාත්ම නිසා අල්ලා රකිත නැහැ මෙතෙක් කල අල්ලා නැත්තේ මම කියන හැඟීම අපේ සිත තුළ තිබෙන තාක් තිබුණ නිසා යම් මිනිසුන් මම කියලා කෙනෙක් නැති බව පැහැදිලිවම අවබෝධ වෙනවා. මේ අල්ලා ගැනීම නිරුත්සාහකම නිදිය. ඒ මම කියලා කෙනෙක් සිටීමේ පදනම මත පිළිදෙන. මේ අල්ලා ගැනීම කියන්නම මේ උපාදාන කියන්නම සිදුවන. ඒ නිසා මෙසේ අනාත්ම අනාත්මාන පස්සනාව කියන්නේ සත්‍යයකට ආත්මයකට මම කියන කෙනෙක් කියලා ගන්නට කෙනෙක් නැති බව පැහැදිලිවම සත්‍යස්ස ලෙසම අවබෝධ වෙන විට මේක මොනවද අල්ලන්නට තියෙන්නේ අල්ලාගත්තේ මම කියලා කෙනෙක් ඉන්නවනේ මේ අල්ලාගත්ත හැඟීම පවා සංස්කාර මාත්‍රයට දීන තියන යන්නේ බාහිර සංස්කාර ඇතුළේ නැති යනවා කියන්නේ මේ ඇතුලේ තියෙන රූපස්කන්ධ ඇතුලේ තියෙන තියෙන යනවා වන්නේ මම කියන්නේ ඒ වගේම යම් කිසි කල්ලා ගැනීමක් තියෙනවා ඒ සත්‍යක තුළ පහළ වී යන ඇති වී යන නැති වී යන සංස්කාර මාත්‍යයි. මේ අල්ලා ගැනීමත් මම නෙවෙයි මගේ නෙවෙයි මොකද මේ අල්ලාගත් සංස්කාර ඇති වූ විගසම නැති වී යනවා එසේ ඇති වූ විගසම නැති වී ගියාට පසුව අල්ලා ගැනීමට මම කියලා කෙනෙක් උතුරුවන් නැහැ ශේතවන්නේ. ගන්නට කිසිවක් නැහැ. ඒ නිසා නම් මේ උපාදානය අපේ සිතෙන් ඉදුණ යන අනාස්ථාන පස්නාව තුළ එසේ ආදාන අත්හල යුතුයි අත්හරින් යාම අවබෝධ වෙනවා නම් අන්න ඒ අවබෝධය අනිත්‍යයක් නෙවෙයි සංස්කාර මාත්‍රයක් කියලා මේ දේපුරු පිටේ පුරාම තියෙන සංස්කාර අනිත්‍ය නිසාම අනාත්ම බව වැටහෙන්නට ඕනේ මේවා නිත්‍යතාව පරිපීඩනයට ගැනීම සඳහා විරාගය සඳහා පවතින ධර්ම විනා වාමයේ තියෙන සුත්නාපේස අල්ලා ගැනීම කියන නොවන බව ධර්ම බව වැටහෙන්නට ඕනේ විශේෂයෙන්ම මොන විශ්වයෙන් පවතින සමාගයේ සංස්කාර ලෝකයක් බාහිර සංස්කාර ලෝකයක් අනිත්‍ය බව අනාත්ම බව පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුගේ වර්තිතිත ගැන හිතනවා. ඒ ගැන මේ ගල්ල කල්පනා කරන්නේ අය රහතන් වහන්සේ කෙනෙක් කොන්න දැන් කියනවා පාන කියන්නේ. ජීවිතේ පටන් ගන්න අපේ සම්පූර්ණ උදාහරණයක් කල්ප අසංකේව අසංකේව අසංකේව යන යන ඒ දක්වා යම් දවසක ඇති වුණා නම් ඒ ඇතිවෙච්ච දවසේ ඉඳලා රහතන් වහන්සේ කියපු සංකල්පය ඊනම් පාන මොහොත දක්වාම ඇති ඇති නැති නැති ආවා ඊනම් පාන කොටමද සිදුවන්නේ ඕකපද නිද්ද වී යනවා නාම කොට පහනක් නාතේ දී යනවා එතකොට මේ රූපස්කන්ධය හා නාමස්කන්ධය යම් තනක යම් තරසක ඇති වුණා නම් එදා සිට පින්නම් පාන මොහොත දක්වා ඇති සිටින සියලුම සංස්කාරයන් එතකොට ඒ සංස්කාර මම මගේ කියලා අල්ලාගෙන කියනනම් එදා දැන් මෙතන පහනක් වුණා වගේ වුණාට පස්සේ මොනවද ගන්න තීරුවන්නේ කිසිවක් නෑ මොඩ ඉඳලා පටන් ගත්ත දීවියක් පටන් ගත්ත දවසේ ඉඳලා පහත් භාවයෙන් පිරුණාම පාන්සිය දක්වාම ඇති වූ සියලුම නාම ධර්ම රූප ධර්ම මෙසේ නිරුද්ධ වී නිරවශේෂයෙන්ම නිරුද්ධ වී ජීවිතය මම කියලා මම ආත්මය කියලා ගන්නට කිසිවක් නෑ ඔක්කොම අනාත්මයෙන් ඉඳිනවා කියන්නේ යම් කිසි අනුපාදිතේශ නිර්වාණ ධාතුව මාර්ගික පස්සේ කියන ධර්මයක් පරමාර්ථයට ඒක මම කියලා මම කියලා ගන්නවා නම් ගැනීමක් කියන්නේ සංඥාවක් කියනවා නම් දැනීමක් සිටිල්ලක් කියනවා නම් නාමයක් තිබෙනවා. මේ නාමයේ පහළ ඉන්නාසේ විවිධයක් පසුව ඒ අනුපාදිතේ නිර්වාණ ධාතුවක් තිබෙනවා නම් ඒකේ මම කියලා මගේ කියලා ගන්නට මොනවද දීම ගන්න දෙයක් නෑ. ඒ නාම මාත්‍යයක් ඒකෙන් නිසා. ඒක නිසා නිවනක් සහිත සත්වල විශ්ේම සංස්කාර, අපල විශ්ේම ධර්ම, සබ්බේ ධර්මා අනත්තා. මේක අවබෝධ වෙන්නේ දැන් මෙතන ඉපැහැදිලිවම අපි දකිනවා මේ රහතන් වහන්සේගේ කියනම් මන්ත්‍රයේ දක්වාම ඒ ජීවිත පලාපේ ජීවිත පොතස සංසාරික ගමන ඒකාන්ත වශයෙන් දුකක් කියලා. නිරුද්ධෝනේ මොකද්ද? දුකක් නිරුද්ධුණා. දුකක් තිබුණා දුක් නිරෝධයක් තිබුණා කොතනයි සත්‍ය? දුකක් කියන එක තිබුණා දුක් නිරෝධයක් කියන ආයතන දෙක තමයි මේ ලෝකෙ. ඒක නිසා දුක ඇතිවීමේ හේතුවක් තියෙනවා නැතිවීමේ හේතුවක් තියෙනවා. මේ සත්‍යය අවබෝධ වුණාට පස්සේ මේ ලෝකයේ කිසිම දෙයක් අනිත් නිත්‍ය කියලා ගන්නට තේසවන්නේ නැහැ. ආත්ම කියලා ගන්නට තේසවන්නේ නැහැ. මාන කියලා මගේ කියලා ගන්නට කිසිම සංස්කාරයක් මේ විශ්වය තුළ නැහැ කියන අවබෝධය ඇති වුණාට පස්සේ අපිට චතුරාර්ය සත්‍යයෙන් පස්සේ තනක් පැහැදිලිව අවබෝධ ගන්නට ඕනේ. අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ මේ සංස්කාර ලෝකේ කාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයක්ද අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ මේ සංස්කාර ලෝකේ කියන යම් කිසි ඇලීමක් යම් කිසි ප්‍රශ්නාවක් යම් කිසි අල්ලා ගැනීමක් කියනා නම් ඒක දුක්ඛ සමුදය සත්‍යය මේ අල්ලා ගැනීම අතහැරීමක් මේ ප්‍රශ්නාවේ තේමීමක් මේ ආදානයේ විරුද්ධ වීමක් කියනවා ඒක මාර්ග සත්‍යය දැන් මෙතන තව අවබෝධයක් ඇති කරගන්න මේ දුක්ඛ සත්‍ය කියන්නේ සංස්කාරයක්ය. සමුදය සත්‍ය කියන්නේ සංස්කාරයක්ය. මාර්ග සත්‍ය කියන්නේ සංස්කාරයක්ය. අර අනිත්‍යං පස්නාවෙන් දුක්ඛං පස්නාවෙන් ආසු ඊළඟේ චතුරාර්ය සත්‍යයෙන් මුල් සත්‍ය තුන අවබෝධ කිරීමට වඩා ගැඹුරු ඉතාමත් ප්‍රවේදනාත්මක අවබෝධයක් ලැබෙනවා කියන්නේ. ඒ ධාතු දුක්ඛ ජරා දුක්ඛ ආදී වශයෙන් විස්තරකත දුක්ඛාරය සත්‍ය එක තැනකට සම්පූර්ණයි. දුක්ඛ සම්පේ වශයෙන් සංපන්නා වූ අවිද්‍යාව විස්තරකත එක තැනකට සම්පූර්ණයි. සම්මාදිට්ඨිය ආදී වශයෙන් මේක මොකෙන්ද ආජාත්කාංග මාර්ගයේ එක වචනයකට සම්මිලිත සම්බන්ධීකරණය වෙනවා. මොකද්ද දුකක් ඇතිවෙනවා දුකක් ඇතිවෙනවා දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? රූපයන්ගේ පැවැත්ම සහ නාමයන්ගේ පැවැත්ම. ඒක හැදෙන්නේ කිසිවක් නෑ. ඒ කියන්නේ නාමයන්ගේ රූපයන්ගේ පැවැත්ම කියන්නේ සංස්කාරවල පැවැත්ම. දුක්ඛ සමුදය කියන්නේ සංඥා වේදනාපත් දුක තුළ පහළ වී යන සංස්කාරයක්. අවිද්‍යාව කියන්නේ ඒ සත්‍ය තුළ තියෙන පහළ වී යන සංස්කාරයක්. දීත කිව්වොත් මෝහ කිව්වත් කවදාවත් අනේ විශේෂ ධර්මයක් කිව්වත් ඒ වාස්තුව තුළ පහළ වී යන සංස්කාරය. එහෙනම් දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ සංස්කාර මාත්‍රයක්. දැන් සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? යහපත් දෘෂ්ටිය ගැන විවෝධය කියන්නේ අපේ සිත තුළ ඇති වෙන නාම මාත්‍ර පමණයි. සම්මා සංකල්පය කියන්නේ මොකක්ද? ඒකත් නාම මාත්‍ර කිසි ඇති නැති වෙන සම්මා වාචා අර මම ඊයේ ටිකක් විචාර කරේ සම්මා වාචා කියලා කියන්නේ මා සම්මා වාචාව විචාර පිටකොයි කරනවා. මේවත් මා මාත්‍රය. ධර්මා සම්බන්ධ වෙනස් සම්බන්ධයක් කරනවා නම් මොනවද තියෙන්නේ? චේතනාව කරනකෝ සාන්තිමේ හිතේ පහළන නාමනාශය. ආයාමයක් කියන්නේ මොකද? අපි දැනගන්න කරනවා කියන්නේ මොනවද? හිත තුළ ඇති කියන ඇති කියන සංස්කාර මාත්‍රය. සතිය කියන්නේ මොකද? ඒකත් සංස්කාර මාත්‍රයක්. සමාධිය කියන්නේ මොකද? හිතේම තියෙන ධර්මයක් සංස්කාර ධර්මයක්. ආයතන සමාධිය කියලා අනිත් එකක් නැහැ. මේ ඔක්කොම සංස්කාර දුක්ඛ සත්‍ය සංස්කාරයක්, සමුදය සත්‍ය සංස්කාරයක්, මාර්ග සත්‍ය සංස්කාරයක් කවද බහනා කරන්නේ? මේවා අවබෝධ කර කර දුක්ඛ සත්‍ය මෙලෙසින් දැකදක සමුදය සත්‍ය මෙලෙසින් වටහාගෙන නිරෝධ ගාමී පටිසදායක සත්‍ය මෙලෙසින් අවබෝධ කරමින් අවබෝධ කරමින් කවද බහනා කරන්නේ? රූපවල රූපවල රූපවල ගැය පාළිය පාදිනවා. භාවනා කරන කුත්තරියක නෑ සංස්කාරයක ඇතිවී නැති නැති යාම හැද මෙහි කිසිවක් ගන්නද නෑ භාවනා කරන්නේ සංස්කාර භාවනාවට කාරණවන්නේ සංස්කාරය දුක්ඛ සත්‍ය සංස්කාර සමුදය සත්‍ය සංස්කාර මාර්ග සත්‍ය සංස්කාර මුළු විශ්වයම මේ සංස්කාරයෙන් සංකල්පයෙන් වැසී යන්නට වඩා අධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් ඒ වගේම සතරහට සත්‍ය වශයෙන් මේ ආදී මෙලෙස ආකාරයෙන් ප්‍රබලිතකට මේ සංස්කාර කියන වශයෙන් මුළු විශ්වයට යම් විදිහක වැටී ගියානම් අන්න එවිට අපි කියන්නේ පටිච්චසමුප්පාදයෙන් කට විවස්ථාන පස්සන අවස්ථාවේ අපි නැගී සිටිනා උත්තර භූමියේ නැගී සිට ආර්ය භූමියට යෑමට පියවර වීමට මෙන්න මේ තත්ත්වය වුණාට පසු නිරෝධාන පස්සෙන් භාවෙන්තෝ සම්මදයන් පදහති නිරෝධය පහදා ගැනීම තුළින් සමුදය ප්‍රහාණය කරනවා දුක්ඛ සමුදය. නැත්නම් ඒ නිරෝධයේ අත්දැකීමට ඒ අත්නති නිරෝධයේ අත්දැකීමට හේතු වූතෝ කරුණ ඒ සමුදය කරුණ අපි නිරුද්ධ කරන්න කියලා දැන් කරන්නට තියෙන්නේ මේ අවබෝධයෙන් පසුව වර්තමාන පංචස්කන්ධ ලෝකයෙන් ඇතිවීම නැතිවීම බල බලා සිටීම පමණයි. අධ්‍යාත්මයේ බල බලා සිටීම පමණයි. මෙසේ විද්‍යාත්මක බලපලා තිබෙනකොට අනිත්‍ය කෙලෙන නිරෝධය අපි අත්දැකීම. මේ අනිත්‍ය සහ නිරෝධය අතර වෙනස මා මේ තුන්කට මේක පෙර උපමා වලින් කියලා කියනවා. මා දායක කියලා මතකයි මේ පස්වන බලතලක් වගේ අනිත්‍ය සංඥාව කියලා. ඒ කියන්නේ ටිකටම බලතලක් කියලා සෑම බලයක් එකක් නෙමෙයි නාපත් වෙනවා, එන්නේ නාපත් වෙනවා, එන්නේ නාපත් වෙනවා. ඒක හරියට අනිත්‍ය දක්ෂණය වගේ දෙයක්. මේ බල්බ් බැලේ මුල තියෙන බල්බ් එක නෙකුණා පත් වුණා එනවා. දෙවෙනි බල්බ් එකක් පත් වුණා ලැබුණා. අර පළවෙනි දෙවෙනි තුන්වෙනි ආදී බල්බ් නිමිනට පස්සේ නැවතත් යන්නේ. අර නිමිති දෙස බලලා පත්තිලා නිමිති බල්බ් එක බැලුවාම ඒක කිසිවක් නැති බව තේරෙන මේ නිමිති බව අපට තේරෙන ආකාරයේ මේ නාමස්කන්ධයන් නිසා රූපස්කන්ධයේ නිරෝධය අපට අත්දැකෙන්න පුළුවන් නේද? සමුදානයක් කියොත් දැන් ඉලපාය ඇති වෙලාවට අහසට බලාකුළු අධිකාරවල ගියාට පස්සෙ ඉහළට යටින් අර ඈත පේන එළිය ක්‍රමයෙන් නිදිමිලි එනවා පේනවා ආලෝකයේ කොට අන්තර පැතිරි පැතිරි අපලම දෙනවා කියලා. අර අන්තර පැතිරි දිස බැලුවහම මේ කියන ආලෝකයක් අන්න මේ දැන් මෙතනට කියන ආලෝකයක් අර ඈතින් නිදිමිලි යන අන්තරත් දෙක බලපුවහම අර නිදිච්ච පැත්ත විරුද්ධ වී ගන්නවා. මෙන්න මෙලෙසින් මේ අනිත්‍ය සංඥාව තුළින් මේ සංසස්කන්ධයේ අනිත්‍ය නැවත නැවත මෙනෙහි කරලා සිටින විට අපට නිරෝධය අත්දකින්නට පුළුවන් වෙනවා. කොහොමද? උදාහරණයකට අපි තව දෙන්නේ මේ භාවනාවේ නිරතුණ. දැන් පින්දෙනා පින්දෙනා පින්දෙනා කියලා සීපත් වෙන හැටිමය වෙනවා කියලා සීපත් වෙන මේ රූප කලාප වල පින්දෙනා පින්දෙනා කියලා බින්දි බින්දි කියන එක තියෙනවා. හැටි වෙනවා කියලා පින්දි කියන එක තියෙනවා. නැත්නම් ආස්වාස්වාස්වාස්කාරී සම්ප්‍රදාය පක්ෂණයේදී තත්ත්වයේ මුළු කය ප්‍රමාණ ආස්වාස්වාස්වාස් පැතිරෙන්නේ දකින්නේ මුළු කය ඇතුලේ තියෙන දින දින බල බල යන අපි සිටිනවා කිසිවක් හිතන්නේ ඇති වෙන ස්වરૂපයේ දෙසම බල බල අසුභාව ඉන්නවා ඉරස්කාරක දැන් මොන ඇතුලේ තියෙන දින දින කියන්නේ අර මේ පැත්තෙන් පාට දැලවන්නේ දැන් මේ පින්දින රූප ඉදිරියට ඉදිරියට මෙසේ කැඩෙන යන රූප අර කලින් කැඩපු රූප ඔන්න නිරුද්ධ වෙනවා ඊළඟ රූප නිරුද්ධ වෙනවා ඊළඟ රූප නිරුද්ධ වෙනවා ඊළඟ රූප නිරුද්ධ වෙනවා නිමිති බලක නැවතපත් වෙන්නේ නැතුව අත්හැරිලා බලපුවම නිකන් සම්පූර්ණ විශ්වාසය නිරුද්ධ භාවය මුළු කයින් ආස්වාද ප්‍රසආසයෙන් පටන් දැන් පතුරව ගන්නවා. මුළු කයින් දැන් මේ ඉතිරියට ඉතිරියට මේ ගිහින් යන පස්සට පස්සට ගිහින් යන දැන් මේක මල් බලා බලා බලා ඉතින් මේක ඔන්න ඉතිරියට ගිහින් ගිහින් රූප කලාවට අය නැවත රූපදින තේම ගිහිනවා. අර කලින් විදිහට නැවත රූපදින කප්පේ බැලුවම ඒක සම්පූර්ණ කිස්මා. මෙන්න මේ දර්ශනය හරියට දස දකා තිබෙනවා. සමහර විට මේ සත්‍ය වශයෙන් මුළු රූපකයම ජීවී යාම අපට බලන්නට පුළුවන්. නිරෝධය කියන්නේ ඇත්ත වශයෙන්ම ජීවී යාමයි නියම වචනය. මේ ජීවී යාම දකිනකොටම මුළු විශ්වයේම පටවි සංකල්පයෙන් ආපෝ තේජෝ වායව සංකල්පයෙන් නැතිගේ තත්ත්වයෙන් දැන් අපි ඇත්තකට ගහින් මේක පරිපූර්ණ. ඒ නිසාම මුළු විශ්වයේම තියෙන පටවි ආපෝ තේජෝ වායව ධාතු ඔක්කොම එලෙසින් නිවිලි නිවිලි නිවිලි නිවිලි නිවිලි නිවිලි ආකාරය දැකලා මුළු විශ්වයේම එකම පරමාර්ථයේ තියෙන මුළු විශ්වයේම නිර්ත වෙන ආකාරය අපිට අවබෝධ කරගන්න පුළුවන් විශ්ව නිරෝධයක් අත්දකින්න පුළුවන්. මෙන්න මේ විශ්වය පුරාම පැතිරී යන නිරෝධයක් දැක්කනම් මේ නිරෝධයේ අත්‍යකපු සිත දෙකෙන් ලෙස බලනකොට කලින් කලින් ඇති සිතිවිලි පසුව පසුව ඇති වෙන සිතිවිලි ඇති වෙනකොට අර කලින් සිතිවිලි ඔක්කොම නිරුද්ධ වීම නිරුද්ධ වී ජීවි ජීවිද සම්පූර්ණයෙන් සෙල්ලන පසුව බලන්න පුළුවන්. හරියට ලුණු කැටයක් වතුරට දාලා දීලාට පස්සේ නැත්තටම නැති වී ජීවි ගියාසේ මුළු විශ්වය පුරා පැතිරී ඇති තමාගේ සාධාරණ සංස්කාර ලෝකයේ සිදුවන රූපස්කන්ධය මෙලෙසින් ජීවි සියලු නිරෝධයට පත් වෙනවා එලෙසින්ම ඒ දැකපිටත් මෙලෙසින් ජීවි නිරෝධයේ නිරෝධයට පත් වෙනවා ගන්නට කිසිවක්ම හේතුන වෙන්නේ නැහැ මෙසේ ආනන්දේ සාසෝකයන්ගේ විදුත වීම යම් කෙනෙක් අත්දැකන ඒ නාම රූප නිරුද්ධ වීමට හේතු නිරුද්ධ නොවීමට යම් හේතුවක් තිබුණා නම් ඒ නිරුද්ධ වීම දකිනකොට ඒ නිරුද්ධ වීම නොවි සිටීමට හේතු කර්ම සිද්ධ වෙනවා නාම රූප ධර්ම අරමුණු වෙන අරමුණු වෙන සංස්කාර දුක්ඛයක් ඇති කරගන්නේ සංස්කාර වලින් දැනිත වුණා නම් ඒ සංස්කාර වලින් දැනිත නොවන නිසා අනාගතේ පහළ වෙන සංස්කාර දුක්ඛේ පහළ කරන ධර්ම දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ වෙනවා මෙලෙසින් දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ වාක්‍ය පටපදාන සත්‍ය කියන්නේ සංස්කාර කින්දේ විරුද්ධ වී ගියාට පස්ව සංස්කාර නිරුද්ධ වී ගිය සංස්කාරගතෝ නිර්වාණ ධාතුව අපේ සිතට වැටී යනවා ඒකයි අපේ භවනාවේ පරමාර්ථය. දැන් අපි මේ දේශනාව මෙතන හිම කරන්නේ මේ පින්වත් අය මේ ධර්ම දේශනාව ඇසීමේ කුසලයෙන් මේ ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ යෙදීමේ බලය ඒ සංස්කාරයෙන් අනිත්‍ය සංස්කාරයත් වශයෙන් වටහාගෙන දුක්ඛ සංස්කාර දුක් වශයෙන් අවබෝධ වී අනාත්ම සංස්කාරයන්ගේ අනාත්ම ස්වરૂපයේ මෙලෙස පස්සතරි මේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය තුළින් මතුවන නිරෝධය අත්දකලා දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ගාමන පස්වදාන සත්‍ය යනව සත්‍ය තුන අවබෝධ වෙලා ඒ සත්‍ය තුනේ ප්‍රහාණය සියලු සංස්කාරයන්ගේ ප්‍රහාණය සංඥාත් අත්දකලා සියලුම නාම රූපයන්ගේ නිරෝධය අත්දකලා අද අපේ මේ ජීවිතයේම වහවහම සමදලාත්ම නිවනින්ම සැනසීමට වාසනාවක් ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරන මේ දේශනාව මෙතනින් නිම කරන්න දැන් හොඳටම ප්‍රමාණවත්